දරුවන් සරණයි. දරුවන් සරණයි සාරණාන්ති අද වැඩසටහන තියනවා නේද? පටන් ගන්නයි හදන්නේ මට කලින් දැනුම් දෙන්න ඊයේ ඉඳලම හිටියා මතක නැති වුණා. අද මම හිතන්නේ තව චුට්ටක් මතක් කරාද? ඉස්සරහම දෙන්නේ කියලා තිබුණා. ආ ඒක හරි චිත්ත තාම ආවේ නැහැ. තා පොඩ්ඩකින් ඒ විමලුත් ඇවිල්ලා ඉන්නවා ශීලට මතක් කරන්න ගෙදර මිනිස්සයා මෙහි කියලා. ආ මේ ශීලා විමල් ඉන්නවා. ඒක තා පොඩ්ඩකින් සම්බන්ධ වෙනවා. අපි මේ පැඩේ පටන් ගන්නයි හදන්නේ. ඔහෙන් සම්බන්ධ වෙන්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ආ එහෙනම් තව අපි විනාඩි පහකින් විතර කෙනෙක් කරමු. නෑ දැන් හරි වැඩ පටන් ගන්න යන්නේ. ආ අපි රැස්ලා ඉන්නේ මෙතන. අනිදි ගියේ නෑ කොහමද ආපයින් හරි පහින් කෙනෙක් කරා. කොහරි අවසරයි ගෞරවනීය සංග්‍රහයෙන්. අනිකුත් පාසක මහතුරු සම්බන්ධ කරන අපි ඉඳලා දලා වෙලාවල් වල නිසන්නවනේදී සෙනසුරාදා මේ වගේ ධර්ම සාකච්ඡාවකට පෙළඹෙනවා. ඉතින් ඒක අදත් අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් අපි මෙතෙන් පටන් පැයකමාර කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා ධර්ම සාකච්ඡාව සඳහා ඒක මුල් විනාඩි සල්පය අපි විවස්ථාව සිහිපත් කර ගන්නවා. ඊට පස්සේ අවස්ථාව ලැබිලා තියෙන විදිහට සාමාන්‍ය ඵල සූත්‍රයේ අදාළ පාඩේ කියවලා ඒක මේ සාකච්ඡාවට විරුද්ධ සාකච්ඡාවට මාතෘකා සපය ගන්නවා කාට හරි මතක තියෙනවද අපේ මේ ඉස්සන්නවනේ විවස්ථාව ලිබිච්ච කොලයක් ඊළඟදී මම ඒකත් එල්ලලා තියාගෙන හිටියා ඒකත් අරගන්න ඕනේ මතක් කරන්න ඔය දාන්ගලාජුන් නෑ මෙතන එකක් තියෙනවා මම කවුරු මන් දැන් ගියොත් වෙලා යන නිසා ආ ඉතින් කෙසේ නමුත් අපි අද අපිට වෙලා තියෙන්නේ මේ යෝගාචර දිනචරියාවයි දවසේ විවස්ථාව විදිහට ඊට පස්සේ අපි යනවා මේ කියු මම ආරාධනා කරනවා 13 කුටියට දිනචරියාව හයියෙන් කියවන්නේ කියලා.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 බණදහම් පුහුණුව සිරුරු පිළිදැගුන් බවුන් ඈ නියත කිසෙහියේදී පිඩු සඳහා ගෙඩිය ගෙදවීමට පළමු ගෙඩිය දෙවීමට පළමු පිරිසුදු පැනින් දෙවූ පාත්‍රය තවිකෙහිලා තැන්පත් කොට තැබිය යුතු. පිණ්ඩපාතය සඳහා ගෙඩිය හැඬ වූ කල තෙරුවන් පුදා පාසියුරු ධරා කමටහන් ගත් සිතින් නියමිත තැනට මිනිත්තු පහක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමටහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්හල අසලදී මෙත් කමටහනින් යුතුව පිඩු පිණිස හැසිර පිඩු පිළිගෙන පෙරලා එන කලද කමටහන් නොහැර ආයුතු බොජුන්හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හියේදී පිරිවැස්හුම් පිරිවැස්සුම් නැතොත් ඉතුරු කාලයේද භාවනහුම් පිරිවැස්සුම් පිරිවැහුම් පිරිවැස්සුම් නැතොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය සවස පහට පමණ වත් පිළිවෙත්හි යෙදී සංධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිලන් පස කිස සාදා පිරිසුදු සිතින් තමන් වසන කුටියට යා යුතු.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 නිකරුණ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහින් අත්‍යවශ්‍යක කිසක් නැතහොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතු. අනෙකෙකුට හිරිහැර වනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හොවා දැක්වීම ඔබට ඕනෑ නැත. තමා නිතර පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයටද පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම් කිසි උපක්ලේශයක් පහළ වන විට එය නුවනින් සලකා තමාගේ යෝගාවචර කම ඉස්මතු කොට සිහියට නගා එබඳු වුවදුරු මැඩලීමට සමතෙකු විය යුතු.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 යෝගාවචර දිනචරියාවයි. ඔය යුතුයකම විය යුතු නේද? මේ යුතුයකමයි. දැන් අපි මේ අලුත් අංකයක් නෙවෙයි මේක ඇත්තටම නිස්සන්නමනේ විවස්ථාව. මේකත් ඇත්තටම දිනු කිරීමක් තමයි කරලා තියෙන්නේ. මේ 1986 ජොලොස් වෙනි මාසේ 31 වෙනිදා කියන්නේ 86 ඉවර වෙනකොට දැන් කියන්නේ අවුරුදු 30කට සම්බන්ධ විවස්ථාවක් 1986 ජොලොස් වෙනි 31 වෙනිදා දිනේ සාකච්ඡාවෙන් සම්මත කරත් පරිදි මේතිකර නිසරණවණේ යෝගාවචරන්ගේ ඉස්තර ප්‍රතිපත්ති මාලාව මෙහි වසන සෑම දිනා විසින් පිළිගෙන ක්‍රියාත්මක කළ යුතුයි. මේක කියවමු. ඒකල මේක අලුතෙන් ආයෙ ටයිප් කරලා හැම කුටියකම අලවන්න. ඒක නැත්නම් ආයෙසරයක් අපි අර මේ මතක නැති වෙනවා. අනිත් එක අපි කොච්චර පැරණි ප්‍රතිපදාවක්ද ගෙනියන්නේ කියලා ඔක් කියවන්න මතක් වෙනවා. යෝගාවචර ව්‍යස්ථා මාලාව 1986 12 31 වැනි දින සාකච්ඡාවෙන් සම්මත කරගත් පරිදි නීතිරිගල නිස්සරණ වනයේ යෝගාවචරයන්ගේ ස්ථිර ප්‍රතිපත්ති මාලාව මෙහි වසන හැමදෙනා විසින් පිළිගෙන ක්‍රියාත්මක කළ යුතුය. ලියුම් ලිවීම අත්‍යවශ්‍ය කරුණක් සඳහා පමණක් කළ යුතුය. පිටත ගමන් බිමන් අත්‍යවශ්‍ය කරුණක් සඳහා පමණක් යා යුතුය. සවස බුද්ධ වන්දනාව සවස 6ට විහාරයේ කෙරෙන වන්දනාවට සියලුම ස්වාමින් වහන්සේලා සහභාගී විය යුතුය. කතාව අඩුවෙන් හා ශබ්ද අඩුවෙන් පහත ස්ථානවලදී කළ යුතුය. දානශාලාවේදී අන්‍යයන්ගේ නිශ්ශබ්දතාවයට හා භාවනාවට බාධාවක් නොවන අයුරින් කතා කිරීම ආදී සීමා කිරීම හා ශබ්ද අඩුවෙන් කතා කිරීමද කළ යුතුය. විහාර මන්දිරයේදී සම්පූර්ණ නිශ්ශබ්දතාවය අපේ විහාර මන්දිරයේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඇති ස්ථානයක් බැවින් ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින බවට සිහි කල්පනාවෙන් ගෞරවයන් ගෞරවයත් භක්තියත් දැක්වීමක් හැටියට සම්පූර්ණ නිශ්ශබ්දතාවයෙන් කතා නොකරම ගරු කරමු. එසේම සම්පූර්ණ නිශ්ශබ්දතාවයෙන් පුදමු. අවශ්‍යම වූහොත් තෙල්, ගිනි පෙට්ටිය ආදිය ලබා ගැනීම වචනයකින් දෙකකින් පමණ කළ හැක. විහාර මන්දිරයේදී සිවුරු පෙරවීම අප විහාර මන්දිරයේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින බව සලකා උඩමළුවේදී සිවුරු පෙරවීම නොකළ යුතුය. පහළ මළුවේ උවද හැකිතාක් දුරට පැමිණ සිවුරු හැඳ පොරවා ගැනීම හොඳය. බුද්ධ වන්දනාව සඳහා කුටියෙන් පිටවන විටම ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සංකල්පයෙන් එහිදී කරන සියලුම වැඩ හා හැසිරීම කළ යුතුය. නාන තොටේදී හැකිතාක් දුරට කතාව නොකර සිටීමෙන් ඒ තම තමන්ගේ භාවනාවට ඇතිවන පරිබෝධයන් වළක්වා ගැනීම සිදුවනවා පමණක් නොව අන්‍යයන්ගේ භාවනාවටද එයින් උපකාරයක් වනවා ඇත. තමා වසන කුටියේදී හෝ නායක ස්වාමීන් වහන්සේගෙන් නිසි අවසරය ලබා අවසරය ලබාගෙන අනුන්ගේ කුටියකට ගිය විටකදී හෝ කරන කතාව කුටි මිදුලෙන් පිටතට නොඇසෙනසේ කළ යුතුය. කුටි අසලින් යාමේදීද අවශ්‍ය දෙයක් කතා කිරීම වුවද ඊටමත් ශබ්ද අඩුවෙන්ම කළ යුතුය. ගිලන්හලේදීද පඬුශාලාවේදීද හැකිතාක් කතාව හැකිතාක් දුරට අඩු කරගත යුතුය. වෙනත් කුටියකට යාම වෙනත් කුටියකට ගොස් කතා කිරීම තම තමන්ගේ අනුන්ගේ භාවනාවේ දියුණුවට ප්‍රධාන බාධාවක්ය. එම නිසා වෙනත් කුටියකට යාම සම්පූර්ණයෙන්ම වාගේ නතර කළ යුතුය. අවශ්‍ය කරුණක් වෙතොත් නායක ස්වාමින් වහන්සේගේ අවසරයක් ඇතුව එසේ යාමට ඉඩ තිබේ. අසනීපයකදී උවද යා යුත්තේ එම අසනීපයට උපදෙස් දීමට හෝ උපස්ථානයක් කිරීමට නම් පමණකි. කැපකරුවන් සමග කතාව අඩු කළ යුතුය. තමා වසන තැනට ඔවුන් පැමිණියහොත් පැමිණිකාරය විමසා ඔවුන් පිටත් කරවිය යුතුය. අසනීපයක් හටගත් විට කුටියේ තිබෙන ප්‍රථමාධාර පෙට්ටියෙන් හෝ දානශාලාවේ අලුතෙන් සකස් කර තබන ප්‍රථමාධාර පෙට්ටියෙන් බෙහෙත්ගෙන හෝ ගිලන්හලෙන් හෝ නායක ස්වාමීන් වහන්සේට දැන්වීමෙන් හෝ එම අසනීපයට ප්‍රතිකාර ගැනීම කළ යුතුය. සමූහ භාවනාව දිනපතාම සමූහ භාවනාව සවස 3 සිට 10 දක්වා පැවැත්වේ. සියලුම සාමින් වහන්සේලා සවස 3 සිට යටත් පිරිසෙන් පැයක්වත් භාවනා ශාලාවේ සමූහ භාවනාවට සහභාගී විය යුතුය. කුටිවලදී සතුන්ට ආහාර ආදිය දීම කුටිවලදී සතුන්ට කෑම හෝ පළතුරු ලෙලි ආදිය දීම සම්පූර්ණයෙන්ම අත්හළ යුතුය. කෙටියෙන් කියනවා නම් බත් ඇටයක්වත් එක කෙසෙල්ලෙල්ලක්වත් කුටියේදී සතුන්ට නොදී යුතුය. මක් නිසාද ඊයින් Tamanගේ භාවනාවට පරිබෝධ වන දෙවිනි. පින්ඩපාතය පින්ඩපාත චර්යාව කමඨහණින් යුතුව කතාවෙන් තොරව කළ යුතුය. අවශ්‍ය දෑ සියල්ල කුටිපොතෙහි සටහන් කොට සතියේ සෑම බ්‍රහස්පතින්දා දිනකම පමණක් උදේ දානශාලාවේ નિયમિત ස්ථානෙහි තැබිය යුතුය. ඒ හැර වෙනත් යමක් අත්‍යවශ්‍ය නම් පමණක් වෙනත් දිනයක ගබඩාවෙන් ලබාගත හැක. බ්‍රහස්පතින්දා හැර වෙනත් දිනවල ගබඩාවෙන් දේවල් ලබා ගැනීම ගබඩාව භාර ස්වාමින් වහන්සේට කරදරයක් බවද මතක තබා ගන්න. ගිලන්පස දානශාලාවේ කැපකරුවන්ට සහාය දීම වශයෙන් ගිලන්පස ගැනීම ආදිය සඳහා සවස 4 සිට යා යුතුය. සවස 4ට පෙර එහි නොයා යුත්තේ කැපකරුවන් විවේක ගන්නා බැවිනි. අසනීපයක් වූ විට එහි වැඩියාට කමක් නැත. සිවුරු සේදීම හා පඳු ගැසීම අව අටවක පෝය දිනය හා ඊට පෙර දිනයත් පුර අටවක පෝය දිනය හා ඊට පෙර දිනයත් යන දිනයන්හි තමන් තම තමන්ගේ සිවුරු සේදීම හා පඳු ගැසීම කළ හැක ඊට අමතරව පඳු ඉතාමත් අවශ්‍ය නම් පමණක් ඒ භාර කැපකරු තැනට දැන්වූ විට ලබාගත හැක ඥාති මිත්‍ර ගිහි පැවිදි හිතවතුන් හමුවීම නැවැත්විය යුතුය අවශ්‍ය අවස්ථාවක් එනබුණ හොත් පමණක් නායක ස්වාමීන් වහන්සේගේ මාර්ගයෙන් සුදුසු පරිදි පිළිපැදිය යුතුය. හදිසි විපතකදී හෝ ගිලන්හලට යා නොහැකි තරමේ අසනීපයකදී හෝ කුටියේ තිබෙන gediye ගැසිය යුතුය. gediye හඬ ඇසූ ළඟ කුටියේ වසන ස්වාමින් වහන්සේලා ඒ සඳහා අවශ්‍ය උපස්ථාන කළ යුතුය. කමඨහන් උපදෙස් ලබා ගැනීම සඳහා කර්මස්ථානාචාර්යයන් වහන්සේ හමු වී යුත්තේ පහත සඳහන් වේලාවන්හිදීය පෙරවරු 7 සිට 9 දක්වා අනුමෝදනා ධර්ම දේශනා මිය ඊතා වැදගත් කාර්යයකි. ශක්ති පමණින් අනුමෝදනා කිරීමට කවුරුත් සූදානම් විය යුතුය. එද මේ සාකච්ඡාට යන ඉස්සෙල්ලා මම කැමති මෙතන සාකච්ඡා ඉන්න සංඝයා වහන්සේලා මේක පිළිබඳව සම්මත කර ගන්නවද නැත්නම් මේක අපි ප්‍රතිසංශෝධනය කරනවද කොතෙක් දුරට අපි මේක ඉස්සරහට ගත්තොත් අපි මේ කරගෙන යන નિરાවුල් භාවය දිගට ගෙනියන්න පුළුවන්ද කියන එක මතයි මම මේ කතා කරන්නේ මම සංශෝධන තුනක් ඉදිරිපත් කරනවා සංඝයාගේ අනුමැතිය පිණිස. මේක දාලා තියෙනවා භාවනා වේලාව 3 සිට 10 දක්වා කියලා. ඒක 1 සිට 10 දක්වා කියලා වෙනස් කරන්න. ඒ අතරමැද වන්දනා මේ මොනවාද වන්දනාව තියෙනවා. මේක මේ විවස්ථාව සම්පූර්ණයෙන් ටයිප් කරලා අද දින 2015 ඔක්තෝබර් මාසේ 10 වෙනිදා එකතු කරන ලද සංශෝධන කියලා ලියලා ඒක නැවත හැම හැම කුටියකට දෙන්න ඕනේ මේ උපස්ස අර උපස්ස මේ තුන්දෙනාගේ අතරපත් කරනවා අලුතෙන් ආපු කෙනෙක් ගිහියෙකුට හරි කියවන්න. තහ පහළ කුටිය එන හැම කෙනාට මේ කියවන්න. මේ කැමති නැත්තම් එන්න බයි කියන්නේ. දෙක කැපකාරීක් නැහැ පඬු හදන්න දැන්. ඒ නිසා හතර කුටිය දැනට කරගෙන යනවා. මම සමහර විටක මෙතන ලිප් බඳලා ගිනි මොලවලක් කරනවා. ගිලන් හලෙත් තියෙන්න ඕනේ. ගිලන් හලේ ඒ ටික හරි ගස ගන්න ඕනේ. ඒක මේ මේකේ විවස්ථාව වෙනස් කර ගන්න ඕනේ. අපිට කැපකාරීක් දැන් නැහැ. හැබැයි අසවල් අසවල් තැන්වල විතරයි. තුන ප්‍රථමාධාර පෙට්ටියක් කුටියක් ගානේ තියන්නේ නැතුව ඉන්න අපි තීන්දුව කරගත්තා 1998 විතර වගේ නෑ 2008 විතර වෙන්නේ ඊට පස්සේ අපි ප්‍රථමාධාර පෙට්ටි දැන් මම යෝජනා කරනවා භාවනා ශාලාව එකයි දාන ශාලාව එකයි 10 කුටි එකයි තියන්නේ කියලා. ඒකට හැබැයි ප්‍රථමාධාර දන්න කෙනෙක් ඒ පෙට්ටිය බලන්න ඕනේ අලුත් වැඩියා කරලා ඒ කරලා ඒක නඩත්තු කරන්න මෙන්න මේ විවස්ථා තුන මේක එකතු කරලා අද අපේ ගිහි පැවිදි එකතු වේදී මේක මේකට ප්‍රතිසංශෝධන දාලා මේක සම්පූර්ණ ටයිප් කරලා ඉංග්‍රීසි එකේ තියෙන එකත් හරි ගස්සලා හැම කුටියටම ගහලා දෙන්න ඕනේ කාටද පුළුවන් ඒක මේ කුටියට ගහ හදලා දෙන්න බාට කොපිස් හදලා දෙන්න බාට වග බලා ගන්න. පහලවට පුළුවන්ද මේක ගෙනිලා 25 කුටි සාංශයට අර හයිලයිට් කරලා පෙන්නන්න සත්තුන්න කැම දෙන්න එපා. අපි සංඝයා ගණුවටියක් ගත්තා. ඊට පස්සේ ගත්තොත් ඒ කියන්නේ ඔබ වහන්සේ මේ ලොකු සංස්කෘතික ව්‍යවස්ථාවට විරුද්ධ වීමක් තියෙන අපි මෙතෙක් කල් ඉවසු එක අපේ වැරද්ද ඊට පස්සේ දෙන්න එපා නෑ මේක දෙනවනේ දැන් අපි අද සම්මතයක් කරගන්නවා කොළ හදනවා කිහිලා දානවා දානශාලාවට දිනවා මම පාසක මහත්තයාට කිව්වා දානශාලාවේ ඉන්න බල්ලෝ කරකිනවා ඒකට කන්න දෙන නිසා කන්න දෙන්න එපා ඒතර ප්‍රශ්නක් තියෙනවා අද ඔක්කොම මෙතන සංඝයා නැහැ ඉතින් ඒක කරන්න බෑ එහෙම ඝන පූර්ණේ කරන්න බෑ මොකද ඔක්කොටම විවෘත දවසක් අද. ඒක නිසා ආපනේ තියාට අපි කොපිය ගන්න දෙනවා. එතකොට 13 කොටිය වගේ බලා ගන්න ඕනේ. අද විවස්ථා ටික හරි ගසලා මට දෙන්න මම මේ ටික හරි ගසලා දාන්න අනුසා ප්‍රතිසංශෝධන ඒක අද දවසේ යටතේදී ගිහි පැවිදි දෙපාර්ශ්වයේ කෙරුවයි කියනවා. නැත්නම් 15 කොටිය වගේ බලා ගන්න ඕනේ. එළුතෙන් එන හැම කෙනාටම මේකේ කියවලා දෙන්න. අපෙන් ගිය කෙනෙක් වුණොත් මම නම් වශයෙන් ගා ධම්මරංජ ආමතුරු ආවත් මේක කියවලා නේ නේ ඒක නෙමෙයි අවසර දෙන්නේ. වැඩිහිටියන්ට කියන්න කියපුවා. නේ නේ වැඩිහිටි කතාවක් නෙමෙයි මේ ලොකු සාන්ති කියන්නේ. තවන්නේ අපි අමාරු හරි. ඒක එතකොට ඔය මයි ළඟ තියෙන හෙල්මට් එක. ඉතින් ගියාම රබර් ග්ලව්ස් කෙනල්ලා තියෙනවා. ඉතින් ඒවා ටිකක් දාගෙන ඉන්න බරපතල වැඩ කරනකොට ගම් බූට්ස් දාගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ ෆීල්ඩ් වර්ක් කරනකොට සාමාන්‍යයෙන් පොලිස් කාරෝ යනකොට බලන්න හැම දනම පැකට් එල්ලගෙන යන්නේ මොකද බුලට් එකක් අරනවා පපුවේ වදින්නේ හැම දනම සාක්කුවල පුරවලා තියෙන හැවසක් එක පුරවගෙන ඉන්නේ. ඒක තාඩු ගෑ ටිකක් නිකන් දාගෙන. මම දැන් දියන් තුනට වාදන එක. නේ නේ මම දැන් කියන්නේ බැන්නම් ඉල්ලලා අස්සෙන්ද ඔය ජොබ් එකේ. ඒ කවුරු හරි එනකොට අපි මේ ඇති කරගත්ත එකමුතුව කඩා ගන්න කොහොම ලේසි. ඒ නිසා අපි කරන්න තියෙන්නේ මේක අපි සම්මත කරගන්න. අපි වගේ සැකච්ඡා කරලා සම්මත කරගන්න. සම්මත කරගෙන අපි එක්කෙනෙකුට බලය දෙනවා. එයා කතා කරන්නේ මේ මගේ කතාව නෙමෙයි. මේ කොලේ දෙනවා කියවන්නේ. ඊට පස්සේ දෙන විවස්ථාව මේක පිළිගන්න කැමති නම් එන්න. හරි ඒක නිසා අපිට එහෙමනම් කරන්න ඉස්සලාම ওই කතා මොකොත් නැතුව මම විල්ල ලස්සරයි කියන්නේ. එතකොට අපිට කවුරු හරි එකටපත් කරන්න ඕනේ. මොකද ඒක අත්‍යවශ්‍ය දෙයක් පිටින් එන කෙනාට නීතිය කියලා දෙන්න ඕනේ. ඒ කියලා දෙන්න බැරි නම් මොකද අපේ ප්‍රතිබල භාවය. අපි ගහගන්න යනවා නෙවෙයිනේ කවුරුට මෙහා එන්න හදනවනම් මම යෝජනා කරන 15 කුටියට යන්න. මම යෝජනා කරන ගුරු අඳපු කාටියට යන්න කියලා ගියත් ඒගොල්ලෝ වාඩි වෙන්න මේ කියලා අසංගරා ඒක හැබැයි මම මේ මේ මේ ඔක්කොමලා ඉන්න තැන මේ අවස්ථාව ගන්න. එතකොට ඒක සංඝයාට පැවැටෙන බලයක්. ඉතින් ඒක ඒක අපි අපි මේ ඇති කරගත්ත දේ වටිනවා ඔය අපි එක එකන විඳිනවට වැඩිය. අද තියෙන මේ සාමේ අපි අරස කරගන්න ඕනේ. ඒ නිසා මම හිතනවා ඒකට වික්ත භාව ප්‍රතිබල භාව පහළවට තියෙනවා කියලා. මම කියන උත්සාහ කරන් බලන්න කිසියම් විදිහකට ආවේගගත වෙන්න එපා. සිද්ධියක් වුණත් ආවේගගත වෙන්න එපා. කුලේ ගිහිල්ලා දෙනවා. මේ මේ මොකද මෙහි කරන්නේ මෙහෙමයි. මේ තායිලන්තේ හමුදු සංග්‍රහය තමයි ලියන ලියුමක්. අසවල මේ අද සිට උපසම්පදා නැහැ. අපි ටිකකින් අයින් කරා ඉන්නේ. ආමි කැප්ටන් කරනවා. ආමි කැප්ටන් වෙනම මේකක් තියෙනවා යා ළඟට යනවා. මේ කියව. මේ කියවන දේ ඉවරලා කියවලා ඉරිච්ච ගම සිවුර ගලවනවා. හරි සුදුරිති ගැල්ල කතර දෙනවා. ගියනේ දැන් කතා කරන්නේ ගියා මොකුත් කියන්නේ නැහැ. සංග්‍රහය හමුදුන්ගේ ලියුම කියලා දෙනවා. ඉතින් එනකොට කට්ටිය දන්නවා මරණ තුට්ටු <laughs> පත්තු සීතු ලීලා ඉවරයි. එතකොට එක එක නාගේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි යන ධර්ම සාකච්ඡාවට ওই වාඩි ලයින් විදිහට පිටිපස්සේ ගොඩාක් පිරිස ඉන්නවා එක්කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ. අපි සාකච්ඡාවේ ඉඳ ගන්න ඉඩ නැහැ. ඒ නිසා මම ඉල්ලා හිටනවා සංඝයාට ඔක්කොම පුළුවන් තරම් මේ පැත්තට යන්න ජීවිත ටික පුළුවන් තරම් ඉස්සරහට එන්න. ප්‍රයිවට් බස් එකක් ගන්න මට හොඳට තේරෙනවා. ඔය කිසිම කෙනෙකුට ඒක මතක නැහැ. පොලිමක යනකොට හෝ Taman ඉඳ ගන්න දැන කොහෙද කියලා හරියට ප්‍රයිවට් බස් එකේ මැද ඉඳගත්තට පස්සේ ඉතින් ඊට පස්සේ දන්නේ පිටිපස්සේ ආපු කට්ටියට සම්බන්ධුනේ නැත්තම් වෙන්නේ මොකද්ද අපිට සාකච්ඡා කරන්න ගියාම අපි ළඟ තියෙන සවුන්ඩ් සිස්ටම් එකේ බොහොම ළඟේව විතරයි ඇහෙන්නේ. ඉතින් ඒක නිසා මේ දෙකම ටිකක් මේ විවස්ථාවට බරව වගේ මම කතා කරන්නේ. එහෙම නැත්නම් ඉතින් මේ ගොඩාක් පිළිස සම්බන්ධ වෙන වැඩන්නේ. ඒක කරගන්න බැරි නිසායි මම එහෙම කියන්නේ. හොඳයි දැන් අපි විවස්ථා කීමේ අංකය සමර්ථ කරා. අපි යනවා ඊගාවට සාමාන්‍ය ඵල සූත්‍රයේ අපි එදා කියපු තැන ඉඳලා ඉදිරියට කියවලා අපිට මාතුරා ධර්මදී ධර්ම සාකච්ඡාට මාතුකාව උදයක් අප ගැනීමට ආරාධනා කරමු අපේ හතර කුටිය.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 පතා ගිනිපිදීම ගිහියනට වමන කරවීම බඩවිරේක කරවීම ලය විරේකයට බේත් දීම වස්ති කිරීම ශීර්ෂ විරේචන බේත් දීම කන් ලෙඩට තෙල් පිසදීම ගිහියන් සඳහා ඇස පටලයට සිසිල ගන්වන net තෙල් දීම net තෙල් පිසීම ගිහියනට නස්ය දීම කාරම් අඳුන් සාදාදීම ඇස සිසිල ගන්වන අඳුන් සාදාදීම ගිහියන්ගේ ඇස උල් ඇන ලෙඩට බෙහෙත් කිරීම ගිහියනට ශල්්‍ය කර්ම කිරීම ලදරුවන්ගේ ලෙඩට පිළියම් කිරීම මුල් බෙහෙත් දීම කාය චිකිත්සාව කාරාම් බේත් බැඳ වන සුව වූ පසු ඒවා ගලවා දැමීම යැයි මේ ආදී වූ හෝ මෙබඳු වූ තිරස්චීන විද්‍යාවෙන් මිත්‍යා ආජීවයෙන් දිවි පවත්වද්ද ඒ මහානතමේ ඒ සියල්ලෙන් වැළැක්විය වේයි. මේද ඔහුගේ සීලයක් වේ. ඔ මේකේදී ඇත්තටම මීට වැඩිය උත්තර විස්තර මම හිතන්නේ අද භූත විද්‍යාවකවත් නසස්ත්‍ර විද්‍යාවකවත් වෛද්‍ය විද්‍යාවකවත් දෙන්න බෑ. ඔය ලයිස්ට්ට යයි මොකාටවත් සබ්ජෙක්ට් එකක්වත් හොයන්න බෑ. ඒ නිසා මේකේ කවුරුත් 2655 අනිතික මේ කෙලින්ම බුද්ධ වචනේ. ඒ හිතන්න අමාරුයි මේක මේ පෙළ අටුවාව නෙවෙයි. අටුවාවට වඩා ගොඩාක් විස්තර තියෙනවා. මේකෙදි මතක තියාගන්න සංඝයා සංඝයා සඳහා ඔය සීරම කරගත හැකියි. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් සංඝයා ගිහියන් සඳහා කරන්න ගියොත් ඊට පස්සේ ඉතින් ඔගේ සීමාව නැති වෙනවා. ඒකට හේතුව මේ හැම ශිල්පයක්ම සංඝයාට පිහිටනවා. කෙරුවොත් අත තිබ්බොත් තනිපෙනවා. තනිපෙච්ච ගමන් ගියා. ඊට පස්සේ ඉතින් ඒ සම්බන්ධතාවයට ඇවිල්ලා අර නිර්ාමිෂ අදහස සංඝ ගෞරවේ නැති වෙනවා. ඊට පස්සේ ලාමක වෙන්න පටන් ගන්නවා. ඒ මේකෙදි කැපකාරයාට පැවිදි උපේක්ෂා කරන කාට ඒ කාට නෙවෙයි එහෙම නැත්නම් ආරාමිකයන්ට කරතයි. ඒ මොකද මේගොල්ලෝ මේකට යදිලා ඉන්න කට්ටිය. ඒ නිසා යම් කිසි කෙනෙකුට අපිත් එක්ක පවුලට සම්බන්ධ වෙන්න ඕනේ නම් ගියත් දැන් වෙලා අප වෙන්න පුළුවන්. අවසරයි සංඝයා වහන්සේ ඔබ වහන්සේලාට සිව්පස්යෙන් යමක් අවශ්‍ය නම් අපිට දැනුම් දෙන සීක්වා කියලා ඒ යෝගාවචරයා හෝ ගිහියා සංඝයාට අප වෙන්න පුළුවන්. අප වුණාට පස්සේ ඒගොල්ලෝ මේ වයිදි ටිකක් අපි ඇතුලේ ආයි විදිහට සලකනවා. අනික කට්ටිය ඔක්කොම සලකන්නේ ගිහියෝ ඒගොල්ලෝ එහා මේ කෝට් එකේ එහා පැත්තේ ඉන්න කට්ටිය. පිළේ අපේ අනිවිරුද්ධ පිළේ ඉන්න කට්ටිය වගේ. ඇතුළ පිළට එන්න ඕන නම් ක්‍රම තුනක් තියෙනවා. ආරාමිකෙක් වශයෙන් නම් කරගන්න පුළුවන්. උපාසකෙක් වශයෙන් නම් වෙන්න පුළුවන්. කැපකාරී. ඒකොල්ලටම අපි සමහර කැපකාරය කියලාත් කියනවා. ඊට පස්සේ පැවිදි අපේක්ෂකෙක් වෙන්න පුළුවන්. එතකොට අපි මේ සංඝවංශයට බාර දීලා එයාට පඬුපලාස දේවල් උගන්වනවා. නැත්නම් සාමණේරයා වෙන්න පුළුවන්. නැත්නම් භික්ෂුවක් වෙන්න. හැබැයි මීට අමතරව සුවිශේෂී තැනක් තියෙනවා. තමන්ගේ අම්මටයි අප්පච්චිටයි පුළුවන්. ඒ දිනකට සලකන්නේ සාමණේර කෙනෙකුට වගේ. හැබැයි සහෝදරෙන්ට සහෝදරියන්ට බෑ. භික්ෂුවකගේ අම්මට තාත්තටයි සාමනීර කෙනෙකුට වගේ සලකන්න පුළුවන්. පින්නපාත කරන ඇවිල්ලා කන්න දෙන්න පුළුවන්. ඉතින් මේ සීමාව දන්නේ නැතිකමයි ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා අපි සංඝයාට බනිනකොට නසතර කරනවා කියලා කිය ප්‍රශ්නයක් නැහැ. සංඝයා කටයුතු සඳහා සංඝයා කවුරු හරි වැඩක් කරන්න ගියාම නරක වෙලාවල ඈත්මත් කරලා හොඳ වෙලාවල් බලනවා ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම නස්‍ය කර්ම විරේචන සංඝයා විතර දන්නේ මෙන්න බාණ්ඩේ. මට ඊයේගෙන ලෙක්කනේ පූජා කරා. මේ සජ්ජ බන්දිසා. ලංකාවේ ලියවිච්ච එකම බේත් පොත කියලා තින්නේ සංඝයා. ඒ නිසා ආයුර්වේද කරන කිසි කෙනෙක් සංඝයාගෙන් සල්ලි ගන්න නැහැ. ඉතින් මේක රැක්කේ සංඝයා. මේක ලියලා තිනවා දවසේ පැය දෙකෙන් දෙකට දෙකෙන් දෙකට ඉස්තුමාරු වෙන හැටි. ඊට පස්සේ සුමාන දෙකෙන් දෙකට මාස හතරෙන් හතරට ඉස්තුමාරු වෙන හැටි. කෑ යුතු දෑ, කළ යුතු දෑ, සප්පාය සප්පාය ඔක්කොම ලියලා තියෙනවා. බේසජ්ජ මංසවා කියන බෙහෙත් පෙට්ටිය කියලා මේකට කියන්නේ. කවුරුවක්වත් දන්නේ නැහැ. මේ සංඝයා වහන්සේලා ලියලා තියෙන මේ සංඝයා වහන්සේලා. ආයුර්වේද පිළිබඳව කෘසාස්ත්‍ර ග්‍රන්ථයක්. ලංකාවේ සිදුවෙච්ච ලොකු දෙයක් මේ මම එකපාරක් මේකට අතගාලා තියෙනවා. මේ ඉපිර දාපිට මාත් එක්ක මේක හොයන්න නෑ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ළඟ තියාගන්න හොඳයි කියලා. ඒ නිසා මේකට දොස් කියන්න බෑ. මොකද බුදුචාන් වහන්සේ පවා ඒ ආයුර්වේද ක්‍රමයට කරපු මෙහෙය මොනම විදිහකින් නෑ මොකද බුදුචානන්සේ පහල වෙනකොට ජීවකලා එහෙම සම්පූර්ණ අසුචි විදියට සලකලා තිබුණේ. වෙදකම් කරන අය නම්බුව ලැබුවොත් හිතෝ බ්‍රාහ්මණයන්ට නම්බුව නැති වෙනයි කියලා. වෙදෙක්ගෙන් පින්නපාත ටිකක් ගත්තොත් ඒක සැරව සහ ලේ කියලා සලකන්න කියලා කියනවා. ඒක ඉදරකට යන්නත් එපයි කියලා කියනවා. ඒ මොකද ඒගොල්ලෝ කුල බේදයට පිටින් ගිහලා වෙනම කීර්ති නාමයක් උපයනවා. ඒතර බමුණන්ගේ වේද මන්ත්‍ර අපරාධේ බලි නැත්තකට යනවා. බුදුසෙනාන්තේ ඒක නැති කරපේක විතරයි කරේ. නැති කරලා පස්සේ පුතුම විදිහට ආයුර්වේදය ආවා. ඉස්ලාම රාජකීය වෛද්‍යවරයා තමයි ජීවක. ඊට පස්සේ වාග්බට ලියනකොට බුදුජානනාන්ට ඉස්තුති කළ තමයි ඔය ත්‍රිපිටකයේ මොකද්ද වේදේ වේදනේ නස මේ ආයුර්වේදේ ප්‍රධාන මේ වාග්බටයි ධන ධන තුන් දෙනෙක් කියන ප්‍රධාන ත්‍රිමූර්තියක් තියෙනවා ඈ ධන්වන්දරි ධන්වන්දරි ඉන්නවා තව ඉන්නවා තව එක්කෙනෙක් කොයි තුන් දෙනා තමයි ආයුර්වේදේ ඉන්නේ ඔයගොල්ලෝ ඔක්කොම ලියන්න පටන් ගත්තේ බුදුහාමුදුරුවෝ පස්සේ ඉස්සර ඒගොල්ලන්ට සම්පූර්ණ නිග්‍රහ කරපේක ඔය කොටපල අමරකීක්ටි හම්සෝ පොතේ ලියලා තියෙනවා ඒ මිනිස්සු කරන මිනිස්සු නීච කරලා හලකනවා. වෙදකම් කරනවා. බුදුසෙන්සේ ඒක මේ උසස් කළ සැලකුවේ නේ සමතන දුන්නා. ඊට පස්සේ ඕ ගල ආයුධ නැග්ගා. ඒ නිසා බුදුසෙන්සේ මේ කායද වෙදකම් කිරීම පිළිබඳ එච්චර දක්ෂයෙක් නෙවෙයි. නමුත් නිසිතන දුන්නා. ඉතින් ඒක නිසා සංඝයාට තියෙන බුදුමාකාර බලයක්. අනිත් එක නස්සතර කරන්න ගියත් ඔය ගියන්න වගේ නේ ඔළුව නරක කළා නේ ඔය ඉඳගෙන හිමි ඊට කැල්කියුලේට් කරලා ගැව්වොත් ගානවා ගහනවා කිරි ගහට මෝල් ගහින් යනවා. ඉතින් මම ඉගෙන ගන්න කාලේ මේ වලස් රස්මුල්ල නෙවෙයිකට කියන්නේ වැලි වැලිපැන් වැලිපැන් නැත්නම් සුදු ඇල්ල පන්සලේ. ඒ හැමදෝ හරීම දක්ෂ හරීම නිහතමානී. අභිධර්ම කියලා දෙනවා මට මම දන්න අභිධර්මකුත් නැහැ. ඉතින් ඒක දසක් මං ගිය වෙලාවේදී ඔරින් පාර්ලි බෝතලයක රුපියල් 10ක බුලත් අරකෝ ගෙනලා තියලා ගියා. තාමරණ හරි ලැජ්ජයි වැඩේට. ඊට පස්සේ කරුණා කළ මේක මෙතන තියන්න බෑ අරගෙන යන්නේ කියලා. ඒ සංසත්තර හරි පාවිච්චි කරන එක ප්‍රශ්නයක් නැහැ. නමුත් මම ගියාට පස්සේ දන්න මම ගියා. අරගෙන යන ඊට පස්සේ කරන ඕන්න බලන්න අපේ මිනිසුන්ට කරන උදව්වට කරන වැඩි. ඇවිල්ලා රුපියල් 10 ගොල්ලක් තියලා යනවා. ඊට වැඩි නින්දාවක් තියෙන දුවන්ට අමුමස් ටිකක් ගෙනත් දුන්නට පස්සේ වැද්දෙක් ඇවිල්ලා ඊතලයක් හැදුවට දන්නේ නැහැ. රුපියල් 10 කොලේ එහෙම අර හතරම් වට්ටියක් උඩ තියලා බුලත් අතයි වරඤ්ඤා බාර්ලි බෝතලේ. යහමුදුරන්ගේ වැරදනේ. ඊපස්සේ හදිසි මෙන්න ස්වාමීන් වහන්සේ හරියට නිකන් මේ බැංකුවට සල්ලි දෙම ගියා වගේ. ඉතින් ඒ වගේ අර ගීයත් එක ගීයන්ගේ පැවිද්දන්ගේ මේ සවුත් වෙන තැන තියෙන්නේ අපි අර සීමාව දන්නේ නැත්නම් ওই හැම ශිල්පයක්ම ඉගෙන ගන්න. ඕකේ ලියලා තියෙන ශිල්ප හැම එකක්ම ඉගෙන ගන්නයි කියලා අපේ සංගරත්නේ මං ඉල්ලයි කියලා. හැබැයි බාල්දු වෙන්න එපා. කුලියට කහින්න එපා කාටවත්. තමයි ශිල්ප දැනගෙන තියෙන්නේ. මොකද හැම ශිල්පයක්ම රකින්න පුළුවන් ගීගේ අතර මිනිහෙකුට විතරයි. ගීගේ රකින්න මිනිහව ශිල්පේ වවාගෙන කනවා මිසක් උට කවදාකවත් ශිල්පේ කියලා හැඟීමක් එන්නේ නැහැ. ඌ ඒක කරන්නේ අත්තට්ට පඤ්ඤා අසුචි මනෝසා අර්ථ ශාස්ත්‍රය සඳහා. පැවිද්ද කරන්නේ ඒකට නෙවෙයි නමුත් ගියෝ ලේසියට රුපියල් 10ක් දීලා දැන් රුපියල් 10 නෙවෙන්න වැඩි ගණන් දෙනවා ඇති තට්ටුවේ. ඒක වෙනම කතාවක්. ඒ සල්ලි දීලා ෂේප් වෙන්න හදනවා. ඉතින් ඒ නිසා ඒකට ඒකට වග කියන්න ඕනේ සංඝයා කියලා මේ බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරන මොකද උඹ සද්දා දෙය වළඳලා ඉන්නේ. කවුරු හරි දෙන කම්බකෝ බතක් වළඳලා ඉන්න උඹට මොන හම්බ කරගෙන කෑවද? හැබැයි මේ හැම ශිල්පයක්ම දැනගනි සංඝරත්නයේ ප්‍රයෝජනෙ පිණිස. මම මේ ආවට පස්සෙත් ලොකු සාංශ ළඟට ගිහිල්ලා කිව්වා නැත්නම් මම බොහොම කාර්ය බහුල පුද්ගලෙක් ගිහි කාලේ පායලා පැවිදුනේ මිහාට පස්සෙත් කාර්ය බහුලයි. මේ බඩු රැස් කරන මොන්නම දෙයක් කිසි කරලා තියෙනවට පේන්න බෑ. මට ඒක ගෙනලා එකතු කරන්න ඕන. ඉතින් මම කරන කාලේ කපට ආව පිරිලා. මේ සෙකන්ඩ් හෑන්ඩ් මෙතන මේ සංඝයාට තේරෙන්නේ නැහැ මොනම දෙයක් අද. පාවිච්චි කරන්න දන්නෙත් නැහැ. ගිනාපු ගමන් ජැක් එක ගහනවා, ගහපු ගමන් චොක්ස් ගහනවා, පැත්තක දාන්න නිකන්. බඩුවක් ගේනවා හොඳ නැහනේ මුල්ල කර කළා නිකන්. ඉතින් ඒක දැකව ගම මම කරන්න ගෙනලා ආපහු පාවිච්චි ඊට පස්සේ මම කව සාංශ ආයෙත් එන්ගේජ් වුණා. උපසම්බද වෙන්නත් ඉස්සලා. ඊට පස්සේ ලොකු සාංශ ඇහුවා මේ නමට හිටමනාබින්ද කතා කරන්නේ කුකටලි වෙලාද කතා කරන්නේ කලකිරලද කතා කරන්නේ. මම කියන්නේ ඇයි මොකක්වත් නෙවෙයි. අර ජීවනේ ඒකමයි කියලා. ඊට පස්සේ පොඩක් වාඩි වෙලා කිව්වා එදා හම්බ කරේ Tamandනේ දැන් හම්බ කරන්නේ සංඝයාටනේ සාසනයටනේ ඕක කලබලයකට ගණන් ගන්න එපා පුළුවන් තරම් කරලා තියන්න හරි ගැසලා තියන්න කැමති කෙනෙක් කව පාවිච්චි කරපු දෙයක්. මට බෑ කියලා ලොකු සංස්කෘතික මට බෑ ඕක මම දන්නෙත් නෑ. හැබැයි ලොකු සංස්කෘතික මොකක්ද විසි කරන්නේ නැහැ. නූල් කැල්ලක් හම්බුනට විසි කරන්නේ. ඒක අරගෙන පැත්තක් කරලා ඉවරලා ආයෙ කඩෙන් නූල් ගෙන්නන්න යන නූල් කැල්ල හොය හොය ඇවිදිනවා. ඒක සදා සංඝයාට කරන එක වෙනයි. Tamange සාක්කුවට හම්බ කරගන්න එක වෙනයි. ඒ සංඝයා ගියංග වැඩවලට කරන්න ගිය ගමන් ආයෙසරයක් මුදලට පහින්ජන ගතියක් එනවා. ඒක ගැළපෙන්නේ නැහැ හිඟන්නේ උඩ. අපි හිඟන જાතියනේ. කවුරු හරි තම්බලා දෙන බතක් කාලා නේද රජුරවන්න පොඩ්ඩක් උඩින් අපි ඉන්නේ. හිඟා කෑවට මොකද? මුතු ලොකු සංස් කියන දීලා වඳිනවනේ මේ මල හොන්තුව දැන් වෙන කෙනෙකුට මොනවාරි දීලා ඵලයන් යන්න කියනවා. කණ්ඩ දීලා බත් දීලා දැන් යන්න කියලා අපිට එන්න තව ටිකක් වල්ලාලු. තව පොඩ්ඩක් වැඩ ඉන්න සාන. ඉතින් හිඟනකම අපිට හම් වෙලා තියෙන දීලා වඳින හිඟනකම. අන්න ඒක රකින්න ගිහියන්ගෙන් සත්ත පහක උදව් ගන්න. ජීව කරන්නේ accounts balance කරලා තියලා පැත්තකට යනවා. හරි හරි අපි අපි වැඩේ ඉවරයි ඔන්න සාංශර අපි සැලකුවා. කන රත් වෙන්න ගන්න වෙන කියලා කියන්නේ පන්දිසාංශ කියන්නේ මහත්තයා මේ ඕගොල්ලෝ එහා පිළේ ඉන්නේ මගේ පිළේට ආපුවම මං සෙල්ලම් කරගන්න. ඔයා ඒ පිළේ සෙල්ලම් කරන්න මගේකටත් යන්න දෙන්න එපා. ඇත්තටම ප්‍රධාන දායකයා. මේ සංඛ්‍යාවේ දෝෂයක් කියන්නේ නෑ නෑ නෑ ඊගමට කියන්නේ. ඒ ඔයාට දෙන ඔයාට තමයි අඩු ගන්න සිවුරක් දාගන්න බෑ. එහා පිළේ. හැබැයි එහෙම කියලා අපි කියන්න වැඩිය බාල්දුවට කෙරුවොත් අර බිය ගිය ණය අපෙන්නවා. ඒ නිසා සංඝයාට තියෙන්නේ අපිට තියෙන හිඟනකම රකින්න එක. නිසා හිඟන්නට උණුබත් හම්බ වෙන්නේ නැහැ. හම්බෙන දේ යැපෙන්න ඕනේ ලැබිච්ච දේ අරස කරගන්න. එහෙනම් සංඝයා වශයෙන් නැත්නම් මං කියන පූර්ණ කාණ යෝගාවචරයක් වශයෙන් අහවල් දේ මට දීපන් කියලා ඉල්ලීම් කරනවා නම් තමන්ගේ යෝගාවචරයට නිඳයි.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 එහෙම නැත්නම් මේ <clears throat> පහින් දින වැඩක් නෙවෙයි. ඉතින් ඒ දේ අද විතර සමාජයේ පිරිච්ච කාලයක් මගේ ජීවිතේට මම දැකලා සංඝයා හැම වෙලාවෙම ගියෝ සන්තෝෂ කරන්න හදන. සන්තෝෂ කරන්න හදන මෙන්න මේ ක්‍රමවලින්. භාවනාව කියලා දීලවත් ආදර්ශයක් දීලවත් උඹලා හම්බ කරලා දෙනවා නම් උඹලා පැත්ත කරලා බලලා අපේ වැඩ මෙහෙමයි කියලා විවේකයේ පෙන්ලවත් නෙවෙයි. ඉතින් ඒක නිසායි මේකෙන් පෙන්ලා දෙලා තියෙන මෙව්ව පෙන්නන්නේ පෙන්නකොට නම් පෙන්නේ කෙනහිල්ලක් වාගේ. පෙන්නකොට නම් පෙන්නේ කාට හරි රිදවන්න නම් මේ සාමාන්‍ය ඵල ශ්‍රමණකමේ හම්බෙලා තියෙන ප්‍රතිඵල. අපිට පැවිදිුනේ අපි මේ බුද්ධිය විදින්නයි. අපිට මිනිස්සු පුළුවන් ප්‍රමාණයට කන්න දෙනවා. ඒක ඒක තනවා වඩා ගැනීම. කාර්බිරි බස්නා ගනි යපියා කමනියම් බන්තේ යාපනියම් බන්තේ මහා ස්වාමීන් වහන්සේ ඉවසන්න පුළුවන්ද යැපෙන්න පුළුවන්ද කමනියම් ආවුසෝ යාපනිය ඒ බුරු පන්සාසින් ඇහුවොත් කොහොමද ස්වාමීන් අපසනීප කියලා කවුරුවක්වත් ඉන්නේ නැහැ අහන්න එහෙම වයිහොඳයියක් නැහැ යැපෙන්න පුළුවන් කියලා යැපෙන්න යැපෙන්න පුළුවන් මේ තාරේ කියලා කියන්නේ නිකම් බදලා යොත නීතාරේ යැපෙන්න පුළුවන් කියන මිසක වැඩි කතාවට මේ මට high blood pressure තියෙනවා අද සීනි sugar මෙච්චරයි හෙට මෙච්චර වෙනවා මට අතෙන් යන්න මම මොනවක්වත් නැහැ යැපෙන්න පුළුවන් කමනීය යාපනීය ඉතින් ඒ මට්ටම තියාගෙන සංඝයා ඉන්නවනම් ඔය මොනම අභිඥාවක්වත් ඕනේ නැහැ මොනම ධානයක්වත් ඕනේ නැහැ මොන මාර්ගඵලයක්වත් ඕනේ දකින්නකොට ඒ සංඝ ප්‍රතිරූපේට ගියා වන්දින මොකද ගියට හිතා ගන්නවත් බෑ ගියා උදේ ඉඳලා හැන්ද වෙනකන් ලාභයට සත්කාරයට සම්මානට සිලෝකයට නටන જાතියක් කරන්න දෙයක් නැහැ. ඒක එක්ක තමන්ට ඕනේ, එක තමන්ගේ දරුවන්ට ඕනේ, මම තමන්ගේ පවුලට ඕනේ, නැත්නම් අපේ කුලයට ඕනේ. ඉතින් ඒ නිසායි තත්ත්වයක් ගන්න අට අපිට ඉතින් රකින්න දෙයක් නැහැ. අපිට තියෙන ඉගෙන ගමනේ. ලැබිච්ච දේ තමන්ගේ මට්ටම් තම මට්ටම් කියලා ලැබිච්ච දේ මට්ටම ගහගෙන යනවනම් මොකක්වත් වෙන්නේ නැහැ. ඉතින් එතන හරියට ඒ තියෙන දේ මේ ආර්ශා කරන එක සහ සුකොපභෝගිතය. ඒ නැත්නම් අද්ද අත්තට පුරවන පැත්තකටලා ඉන්න එකයි කාර්යබහුල භාවයේ හරි බුදුම මේ සමබර භාවයක් තියෙන හැම වෙලාවෙම රකින්න ඕනේ ඒක මේ නিত্য සමීකරණයක් නෑ මොකද ජීවිතය කියන එක බොහෝම වෙනස් වෙන සුළු එකක් මේ ගතිය ඒ කියන්නේ අපේ අර අපේ ලංකාවේ බුද්ධාගමේ නැත්නම් ලාංකිකයගේ අපේ අම්මත් නේ අත්තම්මට පොඩ්ඩක් යහින් කල්පනා කරන්න ඉහිපුතන් ඒ මිනිස්සු කොහෙද හිටියේ උගන්වන්න මේ ලෝකෙක ඉන්න මොනම ආර්ථික විශේෂයෙන්ද උගන්වන්න ඉස්සලා ඒගොල්ලෝ දන්නවා යැපෙන ආර්ථිකය. කවමදාකවත් නැහනේ ගමකට අහවල දෙ හිගියක් කියලා එකක්. අත්තමට සෙනග හුමාරු කර ගන්නවා. මේක තියෙනක ඌට දෙනවා. කෑවා. එතකොට තියෙන මේ සම්බන්ධතාවයේ සෙල්ෆෝන් නැහැ, ටෙලිෆෝන් නැහැ. දැක්ක අප ළඟට ගිහිල්ලා මැෂින් බුලට් එකක් අවශ්‍යලා තියෙනවා. මෙහෙමයි අපිට මේ මගුල් ගෙදරක් ඇවිල්ලා තියෙනවා. හොඳයි. ඊනම් මගුල් ගෙදරට එන්න ඕනේ. හොඳයි. කැම්පෙට්ටියක් ගෙනාවා. වැඩේ යනවා. දැන් නෑනේ ඔක්කොම අපි කරගෙන යන්නේ. ඉතින් සංඝයාට වෙලා තියෙනවා මේ ක්‍රමයට හැඩගැහෙන්න. ඉතින් ඒ නිසා ඔය සංචාරය කරන හුඟ දෙනෙක් පිටරට යන හුඟ දෙනෙක් කියනවා ඒක පරණ ක්‍රමේ දැන් බෑ කියලා. නැත්නම් අනාලේ හම්බුනට ඇමරිකාදී හම්බුනට පස්සේ කොහොමද ඔබ වහන්සේ මෙතන දකින්න හරි සතුටුයි. මොකද සත්‍යයක්වත් පාවිච්චි නොකර යන්න පුළුවන් බව ඔබ වහන්සේ පෙන්නනවා. මට බයිනවා මිනිස්සු මම ජර්මන් කාර්යය මට බයිනවා ඇවිදින්නේ ඇයි කියලා. මමත් එමයයි. මමත් ඇවිදින්නේ ඇවිදිටම සල්ලි පාවිච්චි කරන්නේ නැහැ. කිසි කෙනෙක් හිතන්නේවත් නැහැ. දැන් සාමාන්‍ය ගිය කියන්නේ කොත් අවුරුද්දකට ඉඳලා සල්ලි ඉතුරු කරන්න පටන් අර ගන්න ගමනට. සැලසුම් කරනවා රේමේ. ඒ මොකද මේ මේ ක්‍රමයට ජීවත් වෙනවා මිනිස්සු පුදුම සැලකිල්ලක් සලකනවා. ඇහුණත් දැකගත්තත් ඒ අභිඥාව වලට නෙවෙයි. ඒ මාර්ගඵල වලට නෙවෙයි. මේ මිනිස්සයා පොළොවට ගැලපෙන විදිහට පොළොව මහීකාන්තයට බරක් නොවන විදිහට ලැබිච්ච වස්තුවට කවුරු හරි මම එක දවසක් මට මතකයි රචනයක් ලියනකොට සම්පූර්ණ පිස්සු වගේක් ලිව්වා. ඊට පස්සේ ලොකු සාංශයට හොඳටම ෂුවර් මේ වගේ දේවල් පළ කරන්න බෑ. අමු ගිහි. ඊට පස්සේ බංකුවා මේ මේ කපල වෙන එකක් ලිව්වා. විසිකන ගියා බෑ අකුරක් ලිව්වට පස්සේ විසිකරන්න නම් එපයි කිව්වා. ඕක විසිකරන්න එපයි කිව්වා. අකුරක් ඕක. අද අකුරක් ඉගෙන ගන්න මිනිස්සු කොච්චර මහන්සි වෙනවද? අකුරක් උඩ වාඩි වෙන්න එපා. අකුරක් ලිව්වට විසිකරන්න එපා. ඉතින් මට හිතෙනවා දැන් අපි දවසට කොච්චර විසිකරනවද? කොච්චර වෙසක් කාට කොච්චර බුදු පිළිම කක්ක ගොඩට දානවද? කොච්චර කුණු ගොඩට දානවද? කාටවත් ඒක තේරෙන්නේ නැහැ මේ මේ මේ පාචල් කරන්න හොඳ නැහැ කියලා. එහෙම නැත්තම් ශාස්ත්‍රෙ පිටා. තමයි අකුරට වචනට සලකලා කවුරු කෙරුවත් නිකමට හිටන්න අපි පොඩි කාලේ අකුරු ලියන්න ඉගෙන ගන්නකොට තිබුණ දේ කොල කැල්ලක් දැන් හම්බුනොත් අපිට අපිට මොන ඉතිහාසයක් මතක් කරලා දෙයිද කියලා අපි අපි දැනගෙන හිටියේ නෑනේ අකුරු එදා. දැන් අපි දන්නකමට හිවිසි කරන. නැත්නම් කවුරුහරි ලියපුවා විසිකරන. විචනය කරන. විචනය කරාට කමන්නේ නැහැ. අත ඒකට සලකන්න දන්නේ නැහැ. ඉතින් මට හිතුණා ලොකු ස්වාමීන් මේ කියන්නේ මම මේ ගිහිය ඇවිල්ලා පැවිදිච්ච ගමන් ඔය ආනපාන සතිපත ලියන වෙලාවයි. මේ මේ දේවල් කපලා දාන්න ඕනේ නෑ නම ඉතින් කපලා විශ් කරන්න එපා ලියපු අකුරුනේ. අකුරු විශ් කරන්න එපා කියෝ. බැරදී ඇති එක අපි හදලා ගමු. මොනම දෙයක් අත්ත හිතෙන් එළියට ආවොත් මේ වගේ පරිසරයක අහක දාන්න දෙයක් නෑ වයි. ගෙදර ඉඳදී මොනවාවත් ගන්න දෙයක් නැහැ. තන්නේ කර කක්කා ඉපදිච්ච අසුචිය ලැබපු ඌරව. සිංහයාවත් දැන්නේ ෆයිට් එකට. මේ ඌරා කියනවලු වරයන් පුළුවන් නම් ගහ ගන්න කියලා. සිංහයා අහක බලන ඉන්නවල දැක්කනාගේ මොනවා ගහ ගන්නද මොකුත් එක්ක. පොබුන්නේ වයිකත්. ඉතින් ඒක තමයි මේක සමන ඵලයක ස්වරූපයෙන් බලන්න. සංඝයාට හම්බෙච්ච මේ ශ්‍රමණ ඵලය නැති කරගන්න සංඝයා කොච්චර මහන්සි වෙනවද කියලා මේ අනික් මිනිස්සු තරඟ කරන තරඟයට වැදිලා මේ ෆයිට් එකක් දීලා දිනුවා කියන්නේ පරාදයි පෙරතුණා කියන පරාදයි. ඒ නිසා මේ හම්බ වෙච්ච මේ අන්තිමට ඔය ගොනු කළ ගොනු කළ කියන ඕකේ විවි කියලා බෙන්නේ කොහොමද? ඕකෙන් ශරීර ශක්තිය නැස්සේ ශක්තිය නැතිනෝ විදියා ගන්න කොහොමද? ගත්ත අරමුණට හිත එල්ල කරගන්නේ කොහොමද? මේ අවුල් පාස වලට දාන්න එපා. දැම්මොත් ඒක විනාඩි 5ක් ඔකට දැම්ම විනාඩි 10ක් හිත දොඩමලුවා.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 නිකම්ම අවුරුදු 20 පිරුණාට තෙරුණාංශ කියන්නේ උපයන්න. ඒ උපයන්නේ බණ භාවනාවට විවේකී උපයන්නත් ඕනේ. සති සමාධි උපයන්නත් ඕනේ. ඉතින් දා ජීවිතේ වැඩි පෛරුපාසන කන්නේ නැහැ. ලද දෙයින් සතුටු වෙලා ලද දෙයින් සතුටු ගුණ කතා කරලා හැලිය ගුණ නැඹිලියෙන් වහගෙන ජීවත් වෙන්න දන්නවනම් ඕන තැනක ඕන මානකම විතර නෙවෙයි CEO කෙනෙක් වෙන්න පුළුවන්. කම්පැනි එක චීෆ් එක්සිකියුටිව් වෙන්න පුළුවන්. හරියට ඒ ටික දන්නවා. කවුරක්වත් එන්නේ ඒකට මේ නිග්‍රහ කරන්න ওই ලෝකේ ඉන්න ධන කුවේරයෝ ප්‍රසිද්ධ සභාවට ඇවිල්ලා එයා කියන්නේ Taman ළඟ තියාගෙන ආපුවර පුංචි ಗುಣ ටිකක්. ඩිග්‍රී කතා කරන්න දෙන්නේ නැහැ ඒගොල්ලෝ. මම උසස් පවුලකින් ආවා කියන්නේ නැත්නම් මම මෙන්න මේ වගේ දුප්පත් මිනිස්සෙක්. හැම කෙනාම දැන් පොහොසත් මිනිස්සුන්ට ට්‍රෙන්ඩ් එක සෙට් කරන්නේ මේ මිනිස්සයා. ඒත් එයා කියන්නේ මම තාමත් එහෙමයි. මේ ළඟදී එක්කන් කියන රුපියල් ඩොලර් 15 උරලෝසු තමයි යා බඳින්නේ. හැම තැනම ඒක තමයි. එයා ටැග් දෙන්නේ ඩොලර් 150යි 2000යි ටැග් දෙනවා මිනිස්සු. හැබැයි එයා බඳගෙන ඉන්නේ නෝර ලේ ක්ලබ් එකේ පාලසූරිය කොළඹ නුවරට ඉන්න හොඳම පොහොසතා. මේ ට්‍රේස් ඔට්ටු දාන්නේ නුවර කානිවල් එක කරන ඔක්කොම. මම ඔයාගේ අක්කගේ පුතා අපිත් ඉගෙන ගත්තා. අපි ගියා කානිවල් එක නිකන් යන්න ඕනකට. ඌ පාර දෙක සිරපු දෙයක් දාගෙන බාට දෙයක් දාගෙන ඉන්නේ. මුණ විදියෙන් දැක්කට මේ පාලසූරිය කියලා හිතන්න බෑ. පරණ කැප් එකක් දාගෙන. ලහල් දැකපු ගමන් කෝ ආ යන්න යන්න යන්න යන්න කියලා. ඒක මේ තමයි අපේ මාමා. කවුරක්වත් දන්නේ නැහැ ලේක් ක්ලබ් එකේ අයිතිකාරයා මේ. අර ආවල් කැෂමාරා හෝටල් එකේ අයිතිකාරයනේ මුළු මුළු කානිවල් එකේම ඉන්නවා නිකන් ඉස්සර ස්ටෝල් එකේ ඉන්නවා මනුස්සයා. පාට දෙකේ සිරප්පු දෙයක් දාගෙන ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක නෙවෙයි අපිට ඉස්කෝලවල උගන්වන්නේ. ඒක නෙවෙයි දෙමාපියෝ දරුවන්ට උගන්වන්නේ. ඒක නෙවෙයි සංඝයා තමන්ගේ දරුවන්ට උගන්වන්නේ. ඊට පස්සේ මේ මේ පාඩම ඉගෙන ගත්ත කෙනා දෙමාපියෝ දරුවෝ දෙමාපියට ගහනවා. ගුරුවරයාට ශිෂ්‍යයා ගහනවා. ඒ වගේම ගෝලයා ගුරුනාචර ගහනවා. මොකද කියලා දෙන ක්‍රමේ වැරදි. ඉතින් බුදුරජාණන්සේ මේ මෙච්චර පැරණිම පොතක අපි ගරකට යුතු මේ ත්‍රිපිටකේ මේ දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රයේ ඔන්න කියලා තියෙන දේවල්. ඉතින් අපි දන්නේ නැති දෙයක් නෙමෙයි මේක හරියට හරි හරි යෝන්සමංස් කාට දාගන්න එකයි තියෙන්නේ. අපි එක්කෙනෙක්වත් ඔක්කොම සාස්ත්‍ර දන්නේ නැහැ. අපි ඔක්කොම කැමැති ඕක දැනගන්න. නමුත් දැනගත්ත එක පාවිච්චි කරන්න දන්නේ නැත්නම් වඳුරට දැලිපිය හම්බුණා වගේ. හම්බෙච්ච එක නා කපලා. ඉතින් උගෝදෙනෙක් හිතනවා මේ බුදුරජාණන් වහන්සේ මේ නිවනට මේ සතියේටම මේ සමාධියේටම ප්‍රඥාටම කතා කරගෙන බලද්දී කොච්චර common sense කතා කරලා තියෙන කියලා. සාමාන්‍ය බුද්ධිය කතා කරලා තියෙන නිසා බුදුජානසිකේ දැනුව ඔය අපේ හිතන විදිය මේ එකටම ගිලා බහපු දැනුමකුත් නෙවෙයි. ඔක්කොම පරිබාහිර දෙයක්මකුත් නෙමෙයි මේ දෙක අතර අමුතු සංකල්පයක් තියෙනවා. මොකද මේ අපි කියන්නේ එක පරිච්ඡේදයක්. ඕක ඉස්සර පස්ස දෙක සම්බන්ධ වෙච්ච අමුක දිග කතාවක. ඒක පරිච්ඡේදයක්. ඉතින් අපි ඒකයි මේක ඉස්සරහින් තියාගත්තේ ධර්ම සාකච්ඡාවට. මේ මගේ වේගවත් අදහස් ප්‍රකාශ කිරීම මේ. ඉතින් මම ආරාධනා කරලා සිටිනවා අපි කියපු යෝගාවත දිනචරියාවට හෝ එනතන නිසන්වන ව්‍යවස්ථාවට හෝ මේ කියපු කොටසට හෝ Tamange භාවනාවට අදාළ කොටසක් හෝ තියෙනවනම් සාකච්ඡාට හොඳයි කියලා මාතෘකාව වශයෙන් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා නැත්නම් මේ කමඨාන් සුද්ධ කරන්න වාර්තා ඉදිරිපත් කරන්න තියෙනවනම් නැත්නම් ධර්ම අදහස් ප්‍රකාශ කරන්න තියෙනවනම් කොයි එකටත් මම ආරාධනා කරලා තිනවා. ඉතින් මම මෙල්බන් වලින් අහන්නම් මේ දැන් නම් චිත්‍රායි විමලු දෙන්න ඉන්නවා. මේ වෙන මොනවත් කියන්න කරන්න දෙයක් තියනවද කියලා. පිට මොකද්ද? සංසාර 122. අයනාද? කට්ලා කෙනෙක් වුණා අය වුණාට ඉබේම කඩලා. ඔව් එතකන් අපි බලමු මෙහෙන් කාට හරි වෙන මොනවාරි කියන්න කරන්න දෙයක් තියෙනවා. ප්‍රණතර මේ විසන්වන්තින් තරියා කියන එක ඇත්තටම මේ ඒ කාලේ ඒ මුල් කාලේ ඇත්තටම ඔක ගිහි වුණා අපිටුණත් රහවම දෙනවා දැන් අපිට ඔය කියලා යනකොට මතක වෙන ඔක්කොම කඩපාඩම් කරලා තිබ්බ දේවල් කියලා. හැබැයි ඒක ටික ටික ටික ටික මේ ලෝ තෙරුවන් සරණයි ලයින් එක මොකක් හරි කට් වෙලා තියෙනවා මම ඒකයි කට් කරේ. දැන් ආයෙ කනෙක් වුණා ඇහෙනවද? හලෝ. නෑ eh, දැන් ඉස්සලා කතා කරා. හලෝ. එහෙනම් මම කට් කරනකොටත් කනෙක් වෙලා තිබිලා තියෙනවා. මොකක් හරි වෙන කනෙක් වෙලා තිබිලා ඒ නෑ උදේ කතා කරා. මයික් එක සයිලන්ට් දාලා. නෑ කතා කරා ඔය. සයිලන්ට් අපිට ඇහෙනවා. ඇහුණාට අපිට ඇහෙන්නේ නෑ. අපිට නම් ඇහෙනවා හොඳට. මේ දැන් තමයි ඇහෙන්න පටන් අරගත්තේ. දැන් නම් ගඳක් වදිනවා ළඟටම. මේක නෙමෙයි ලයින් එකේ ඉන්න මේ එතකොට අපි මේ ප්‍රකාශයකට අහුම්කන් දීගෙන හිටියේ නම් සම්බන්ධ වෙන්න. දවසරේ මේ. කරනවා බින්දරා ගන්නට ඒ කාලේ ඇත්තටම මේ ඉගෙවටම කියනවගම දෙන එක පරිස්සක්කේ ටික දැන් කියනකොට නිකන් කටපාඩම් වගේ අලුතෙන් දැනෙනවා එතකොට ඒකේදී ඇත්තටම මේ අර අමතක වෙලා අමතක වෙලා ගිහිලා කියන්නේ මම දකින්නේ මේ කාට චෝදන කරන නෙවෙයි මම දකින්නේ අමතක අමතක වෙලා ගිහිලා වගේ පේන්නේ අර ඔය විහාරවත කියන එකයි ඔක සමහරවිට තිබුණා ඒක කාලසටහනේ වෙන්න තියන ලොකුසන් පහ දවස් 5ට වත් පිළිවෙත් කියන එකයි ලොකුසානට වන්දනා කිරීම කියන එකයි ඒක ඒකත් දැන් ටිකක් විහාර වන්දනාව ඊට පස්සේ ලොකුසානට වන්දනා කිරීම කියන එකයි ওই විහාර වත කියන එකයි තමයි අපෙන් ටිකක් අඩු වෙලා තියෙන්නේ නැත්නම් අනිසේවන ගන්නස සමහර ඒවා මම දැකලා තියෙනවා අර අත්‍යවශ්‍ය ටිකක් නැතොත් අනුන් වශයෙන් කුටි එක නොවැදී යුතුයි කියන එක මේ සම්මන් කියලා ඒක අපිට අපිට ගන්න දෙයක් ගන්න. දැන් අපි ওই හරියට තියෙන පොඩි රින්ගන්න තැනක් අත්‍යවශ්‍ය කිසක් තිබ්බ කියන්න පුළුවන් කියලා මේ අපි අත්‍යවශ්‍ය කිසක් කරගෙන යනවා. නෑ නැති කෙනෙකුගේ නමක් අහලා ඇගේ ගෙට ගියා කියලා එහෙම ගියාම මේ සනනගේ හින්දා තියෙන මේ සනසලා කරින්ට වඩා හොඳට ඒක පිළිපදිනවා කෙලින්ම ඒ හොරකම ඒ ඒ බර කුත්ති තියලා බුදියන් ඉන්නවා තමයි නෑ කන ජල්ලෙන් එක එක ජල්ලෙන් කතා කරලා පිටත් කරනවා එහෙම නැත්තම් ඒ කියන්නේ බුදි ඒ කියන්නේ බුදියාගෙන ඉන්නකොටත් යමති නැහැ නේ කවුරක්වත් ඇවිල්ලා ඉන්නවට උග දෙදෙක් ඔය නැත්තම් බුදු වෙලා දෙකෙන් එකක් බුදු වෙලා නැත්තම් බුදියලා දොර ඇරලා එළියට එනවා එළියට එළිය කරන ඔබරක් මහත්තයා මදුකෙක් ඉන්නවා ඒකයි මේ ගොරේ කියලා එහෙම මණිපරිකාරයේ ගෙදිට ආපුවා මොකද කරන්නේ ඕගොල්ලෝ පාරයි නෙමෙයි මණිපරිකාරය එනකොට ජනේලය කරලා නෑ අපිට එපා කියනවා නැත්තම් කකුල දාගන්න ඉස්සෙල්ලා මම තමන් එළියට යනවා අරු කකුල දැම්මොත් ගන්න ගන්නන්නේ මොනවා හරි විකුණලා තමයි යන්නේ. අනේ ඕගොල්ලෝ දන්නේ විකිනේ නෙවෙයි මේ බඩු පුරගෙන ඇවිදින එකට කයික් හරි ගන්නකො. මහන්න අපිට හොරකම් කරන්න බැරුවද? අපි එහෙම නෙවෙයිනේ මේ අරගෙන ඇවිද ඕගොල්ලෝ නැද්ද? එහෙම අනුකම්ප. ඉතින් කියන්නේ මොකද්ද අඩුම බඩු? ආ ආයෙ නෑ කියන්නේ ඵලයක්. මෙන මෙන කරන්න දෙයක් නෑ. ඒ වගේ ඒවත් තියෙනවා. ඔකේ අර බුදුහාමුදුරෝ කියපු නැති කරසක් තියෙනවා. මේක මත යනවා අර විහාරවාද තමයි දැනස පොඩ්ඩක් අපිට මේ. විහාරවාදේ දැන් ඇත්තට අඩුද කට්ටිය. ඉතින් මේ හද්දාව ඇවිල්ලා ඉන්නේ. ඔතක තියෙනවා නේද අපේ විහාරස්ථානයේ තියෙන හිම අපේ විහාරස්ථානයේ සරතනහසේගේ ශාස්ත්‍රීය දාසුන් වහන්සේ වැඩ ඉන්න තැනක ජීවමාන සර්වජන් වහන්සේ වැඩ ඉන්නවා කියලා. ඒකයි කියන්නේ මේ මයිත් මෙතන මෙයාර සූජාතා මුතුන් බුදු පිළිම ගහලා තියෙන කුටි ඇතුලේ. තියන්න එපා. බුදු පිළිමයක් තියෙනවනම් ඒකට කුටියකට ගන්ධ කිලියකට වගේ සලකන්න. බුදුහාමුදුරුවෝ Taman ගෙන තණ්ඩ ගෙන්නන්න එපා. ඒක තැනක බුදුහාමුදුරුවෝ ගෞරව සම්ප්‍රයුක්ත වැඩ හිතලා එතෙන්ට යන්න. මහාලා කියලා ඇඳගෙන යන්න ඉතින්. එහෙම නැතුව යන්න එපා. ඒකට තමනුයි මස්කඩේට යන මිනිහයි පල්ලියට යන මිනිහයි වෙනස්නේ. ඒ වගේ ඒකෙදි තමන්ගේ ආචාර්ය ධර්ම රකින්න එක තැනක බුදුරජාණන් ලොකු සාන්ති ඉන්න කාලේ කිව්වේ පැරණි අරන්නේ කිසිම තැනක බුදුගයක් තිබිලා නැහැ. බුදුගේ තමන්ගේ හෘදේ තමයි තියෙන්නේ. හැම වෙලාවෙම සත්‍යයෙන් ඉන්න එක විතරයි. මේ පස්සේ ස්ථානයක් කියලා බුදු පිළිමේ විතරක් තිබ්බත් ඇති. දැන් පාරයින බුදු පිළිමේ තියෙනවා කිසිම කෙනෙක් නැහැ. අවුවට වැසට ඔය බුදුහාමුදුරු ඉන්නවා. බස් එකේ යනකම් ඉන්නවා. මේ ගා බස් එකේ යන්න පාරේ අරන්නේ ඉඳලා ඇති වෙලා පාරයින්ට ඇවිල්ලා ඉන්නවා යන්න. ඊගව බස් එකට ඒ මොකද හන්දියක් හන්දියක් ගන්න දේව පිළිම තියෙන සුරුම ඒ සුරුවන් අයින් කරලා බුදු පිළිම තියෙනවා අවු අප්පා මේ මිනිස්සයා කැමති නැහැ සෙනග ඉන්න තැන් වල ඉන්න බුදුරණාහි නැන්සේ කැමති විවේක ගන්න. ඉන්නේ පාරයිනේ මර දූවිලි කාගෙන කූඩුවක දාලා ලොක් කරලා හුම්ම ගන්නත් නැහැ. මොනවක් කරගන්න නැහැ. වැසිකිලි කැසිකිලි කරන්නවත් නැගිටලා යන්න තැනක් නැහැ. පාරයිනේ ගිහලා තිබ්බා. ඒ වගේ බුදු පිළිම හදන්න එපා. බුදුවිලම මේ තහනම් කරන්නේ. කිසිම දවසක බුදු පිළිමය පච්චු ගන්න තහනම් බුරුමේ. විශේෂ ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලය කරන්න ඕනේ. බුරුම කට්ටිය අපෝ ඔළුවේ අද්දෙක් ගහ ගන්න වෙසක් පිරිසක් කාලයට විශ් කරන බුදු පිළිම ප්‍රමාණය. බුදු සරණ පත්‍රයක දවසක කොච්චර බුදු පිළිම හෙළුවලි ගෑනේ බුදු පිළිමයි දැක්කට ඇති වෙන්නේ නැහැ. ඇඩ්වර්ටයිස්මන්ට් එකට ওই දෙක විතරයි තියෙන්නේ. අනිත් කොයි දෙයක් එපා වෙන්නේ. මේ දෙකේ තියෙන කොච්චර බලුවත් එපා. ඉතින් ආ ඥාන පිළිම ගැන රූප ගන්න මිනිස්සු කතා කරනවා. බුදු පිළිම ගැන කවුරුවක්වත් නැහැ හැම තැනම බුදු පිළිම අටවුවා. ඒක මෙන්නේ අපි ඒකට ගල්කොසීතු දෙ නැති වෙච්චාම ඒක Tamanට නින්දාවක් වෙනවා. කවදාකවත් කරන්න හොඳ නැහැ. තියනවා නම් එතන ඒ විදිහට හැසිරෙන්න ඕන. බෑනේ ගන්න එපා. ඒ නිකන් හරියට මේ අකමැත්තක් වගේ. අකමැත්ත නෙමෙයි ගරු ගරු කටයුතු භාවය. ඉතින් විවස්ථාව නම් ওই ටිකම තමයි මම ආපු දවසේ ඉඳලම තිබුණේ විවස්ථාව. ඕක අපි ඉස්සර මේ ධර්ම සාකච්ඡාවේදී සුමාන දෙකකට දුන් සැරයක් විතර කියවනවා. ඉතින් මහෝගේ දවසවල ගොඩාක් අපිට සංඝයාට ප්‍රශ්න ආවේ මේ බල්ලන්ගේ ප්‍රශ්න නිසා. ඒ නිසා මේ උඩ උහුමාරි දැක්ලා තියෙනවා පල්ලෙහා ඊ භාවනා කරනට ඇහෙන්නේ නැති කොච්චර ඒ බල්ලා ඔක්කොම නිස්සද්ද වෙනකොට ඊ ෆෑන් එකක්වත් වැඩ කරන ජෙනරේටර් හුත්තටම නිස්සද්ද වුණා. නිස්සද්ද මුළු පැයේම බල්ල බුරුන. හරි ලස්සනයි ඒකට කියන්නේ. මෙච්චර අමාරුවෙන් හරි ගැසගෙන ප්‍රශ්නයක් නෑ බල්ලෙක්. මිනිස්සෙක් කෑ ගහන තරම්ම දරුණු නෑ. මේ නමුත් ඕක තමයි ප්‍රශ්නේ. කිසි කෙනෙකුට ඒක තේරෙන්නේ නෑ මේ නිස්සද්දතාවයේ ස්වභාවයෙන් ලැබිච්ච එකක්. ඒක වණ කරගත්තට පස්සේ ඒක මකන්නවත් ඒක එක්ස්ට්‍රැක්ට් කරලා අයින් කරනවත් ෆිල්ටර් කරන්න ක්‍රමයක් නෑ. සද්ද නොකර ඉන්න එකයි කරන්න ඕනේ. ඒක සඳහායි මම මේක කිව්වේ. ඉතින් මේ අපි ආර්දනා කරව මෙල්බර්න් වලට මේ සාකච්ඡාවට සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා ඉදිරිපත් කරන්න කියලා මේ මෙහෙටත් ඒ වගේම මම ආර්දනා කරනවා. සරලවට දැනගන්න කාරණා තියෙනවා හම්තෝ. ඔව්. සරලව මේ අර උත්පාද තිටි ඒක මට මට අවශ්‍ය කාරණා විදිහට මම අහන්නේ කරන්නේ. උත්පාද තිටි භංග කියලා අවස්ථා තුනක් මම කතා කරනවා. ඒතකොට මේ උත්පාදේ සහ භංගේ නැත්නම් ඇතීම් නැතිීම් දෙක නම් ඒක බලන බලන බලන බලන වෙලාවේ කියන්නේ මත් අනිත්‍ය දුක අනාත්ම ලක්ෂණමයි පේන්නේ ඒක ඒක ගැන ගැටලුවක් නැහැ. නමුත් මම අර බලන ක්‍රමේ වරද්ද දන්නේ නැහැ නේද? කිතිය කියන්නේ කොහෙන කොහෙන වෙලාවේ කිතිය මම දකින්නවා ටික වෙලාවක ඒ කියන්නේ අර විදර්ශන ඒ කියන්නේ නුවණ පහළ වෙන නැති වෙලාවට තමයි තිතේ පේන්නේ. ඒ කියන්නේ කකුලේ ලොකු වේදනාවක් එක තැනක ගුණ වෙලා තියෙනවා නම් ඒක අර ඇතිවීම නැතිවීම දෙක නලියන ගතිය දකින්න නැති තාක්කල් ඒක එක තැනක දිනනවා වගේ පේනවා. ඒක පිටිය. ඒකට ඒකට අතගාලා පෙන්වන්න පුළුවන්, මෙතන කියලා පෙන්වන්නත් පුළුවන්. එහෙනම් පුරා කරනකොට පේනවා ඒක කකුල දිග ඇරියොත් නැති කරන්නත් පුළුවන්, ඕන කකුල තද කරොත් වැඩි කරන්නත් පුළුවන්. තන්නේ කර තමන්ගේ විශේෂයෙහි පවත්වන්න පුළුවන් ආත්ම සංඥාව වැඩිනේ නිත්‍ය සංඥාව වෙන එක ගැන හොඳට පේනවා. හොඳට පේනවා මේක වැඩි කියලා. ඒකට කාම සංඥාවක් එහෙම නැත්නම් ද්වේෂයේ වගේ ඒ සංඥාවක් ආවමත් ඒක අර ඒක එනකොටම අඩු වැඩි වී අඩු වැඩි වී රැල්ල රැල්ල වගේ තියෙන එක දැනගන්න බැරුව දිගටම අර තියෙන දැන් කාම සංඥාව වශයෙන් අර කිචේ වශයෙන් ගත්තාම පේනවා මේක මෙනෙහි කරලා අයින් කරන්නත් පුළුවන් එහෙම නැත්නම් මේකේ රාජිනෝ කයින් ගලන් කරන්නත් පුළුවන් එහෙම තමයි කොන්න වැඩි කරගන්නත් පුළුවන් කියලා ඒ වගේ අර තිතිය අල්ලන අල්ලන ඊළඟට මේ අල්ලන කෙනේ වරද දන්නේ මේ වැඩෙන්නෙම නිත්‍ය සංඥාවමයි ඒ නිසා මේ තිතිය කියන අවස්ථාව පිළිබඳව ටිකක් නිසන දැනුවත් කරන්න කියලා ඒකදී කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ ඒක කොහොම සජීවීක වෙනවා තිතස්ස අඤ්‍ය තත්තම් පඤ්ඤා තමන් තිතිය කියලා හිතන දේත් වෙනස් වෙනවා කියලා දකින්නයි කියලා කියන්නේ මේ තිතියලේ අල්ලන්න හදන මේ දැනුම කියන්නේ තිතිය අල්ලනවනේ. ගෑණියක් අසද්දබන්ව කියන්නේත් ඒකනේ මේ ස්ථිර දෙයක්නේ නිට්ටය සුඛනේ. නමුත් ඒ තිතිය කියලා අල්ලන දේ වෙනස් වෙන බවයි තියෙන්නේ. තිතියක් කියලා ඇල්ලුවාට තිතියක් කියලා අල්ලලා තමයි බැහැ ගන්න හදන. බැහැ කරලා බලනකොට පදනමක් නැහැ. ඒ නිසා තිතිය කියලා නිට්ටය සංඥාව අපි වැඩ කරන්නේ භාවනා කරන්නේ නිට්ටය සංඥාවේ. නිට්ටය සංඥාව පිහිටන්න ආධාරකයක් නැත්නම් නිට්ටය සංඥාව හිටින්නේ ඒ නිට්ටය සංඥාව පිහිටන දේ තමයි කාම ලෝකේ අපි භාවනා කරන්න ඉස්සලා. මෙහාට පස්සේ ආනපාන. ඊට පස්සේ ආනපාන ගිහුණාට පස්සේ ආකාශය. ඉතින් ඒ මේ දේවල් නිට්ටයයි කියනකොටනේ රූප ලෝකයක්ම වෙන්නේ. රූපේ නිසා රූප ලෝකයක් වෙනවා. කාමේශ කාම ලෝකයක් වෙනවා. අරූපේ නිසා අරූප ලෝකයක් වෙනවා. වෙනස් කියන්නේ එහෙම කාම ලෝකයට සාපේක්ෂව රූප ලෝකයක් කියලා තියෙනවා. මුත් ඒක වෙනස් වෙමින් තියෙන්නේ. තිතිය කියලා ගත්තට ඒක අන්‍යතාවයටපත් වෙනවා. අන්‍යතත් එහෙම නැත්නම් පරිණාමයටපත් වෙනවා. තිතස්ස අන්‍යතත්තම් පඤ්ඤායිති. එහෙම නැත්නම් විපරිණාමම් පඤ්ඤායිති. හුත්වා අභාවතා මේ තිබිලා මේ නැති වෙනවා. ඉතින් ඒ නිසා ටිකේ කියන නම ලේබල් එක හදලා එල්ලන වෙලාවකත් තියෙන්නේ. ඉතින් මේක තමයි නිමිත්ත සිට අනිමිත්තට අනේක. භාවනා කරන කෙනා නිමිත්ත තමයි ඉන්නේ. ඒ තාක්කල් එයා ඉන්නේ නිත්‍ය සංඥාවේ. නමුත් හොඳට විස්තර වශයෙන් බලන්න බලන්න ලඟ වෙන්න ලඟ වෙන්න එහෙම ලේබල් එක එල්ලන තැනක් නැහැ. අනිත්‍ය භාවයේ පේන. ඒකට නිත්‍ය සංඥාවෙන් පටන් ගන්නත් ඕනේ. නිත්‍ය සංඥා පටන් ගත්ත අල්ලගත්ත ඒ අරමුණු නිමිත්ත ආලම්බණයම අනිමිත්තක් බවට අල්ලන්න තරම්වත් එතන නොහිසින බවටපත් වෙනකොට තමන්ම විසින් තමන් නිෂේධනය කරනවා. ඒතර අරමුණ නිෂේධනය වීමට සාපේක්ෂව තමන්ගේ හිතත් බලන හිතත් නිෂේධනය වෙනවා. ඒ නිසා මේ භාවනාවේදී අරමුණකට යෑමක් කියලා එකක් නැහැ. මොකද යන යන වෙලාවේදී අරමුණ වෙනස් වෙන බව තමයි අරමුණ වෙන්නේ. අපි දුවනකොට නම් අතන එල්ලේ තියෙන ඉතින් දිව දිනු. මේක නෑ එතෙන්ට යනට ඒක නෑ. ඒක වෙනස් වෙලා. වෙන එකක් බවටපත් වෙලා එතකොට මෙයාගේ මේ සැලසුම ප්‍රතිපදාව කාටවත් රිපීට් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද මේ අරමුණත් වෙනස් වෙනවා. ඉතින් ඒක තමයි බුදුචානන්සේ පෙන්වන්නේ මේ මම මහණ යමක් දන්නවයි කියලා කියනවනම් මම ඒක ටිටියක් දන්නව අඤ්‍ය තත්ත්වයක් දන්නවා. කතා කරන හැම කෙනාම ඒක ටිටිය ඉස්තර කරන්න කතා කරන ඒක අඤ්‍ය තත්ත්වයක ඉස්තර කරන කතාව ඌ වැරදිලා. මේ ටිටිය කියලා හොයන එකේම අඤ්‍ය තත්ත්වය මේකයි කියලා කිව්වොත් ඌ චපලෙයි. මේ ඔප්පු කරන්නේ නැති බවක් විතරයි. ඔප්පු කරනවා. නැති බවක් ඔප්පු කරනවා. ඉතින් මේ ලෝකෙට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා තිතස් අඤ්‍යතත්තම් පඤ්ඤායති කියන එක අභිධර්මයේදී තිති අල්ලලා. මේක චිත්තක්ෂණ 17ක් තියෙනවා. රූප ධර්මයේ චිත්තක්ෂණ එකක් තියෙනවා. මේ රූපෙට මේ මේ දේවල් තියෙන කියලා රාමු කරනවා. ඒතර අඤ්‍යතත්තම් කතා කරන්න ගියාම වෙස්ටර්නස්ලා කියන අභිධර්ම පචා. ඕවා එක බුදුහාම කියලාත් නැහැ. කියලා අරකටත් ගන්න. අභිධර්ම කාර්යයටත් ගන්න. ඌ ඕනට වැඩිය අඤ්‍ය තත්ත්වයල් වෙනවා. පුළුවන් මේ දෙක මැද ඉන්න මේ අක මේ පැත්ත අල්ලලා තිනවා මේ අක මේ පැත්ත යනවා මගේ හිතත් සමහරට තිතියට යනවා මේ පටවිය දැක්කා කියලා කියනකොටම තිතියට ගිහිල්ලා දැකලා ලියලා report කරන්න කියලා කමටහන් සුද්ධ කරන්න ඉතල ඒක නැති වෙලා ඒක කොහොමද කියන්නේ ඒතර කියනවා මේ කර්මත්තානචරයට කියලා බේරන්න බෑ මොනවා කිව්වත් එයාට කියන දඟලනකොට මගේ හිත දොඩමළු වෙලා ඉවරයි අඤ්‍ය තත්තා ඉතින් ওই දෙක අතරමැද ඉන්න යෝගාවචරය දෙලොක් අතර හිරවලා ඉන්නේ එයාට බඩේලිය යනවා වැඩි ඉසකක්කුම් වැඩි වක්කාරේ වැඩි. මොකද මොනම දෙයක්වත් පිටට දරක් නැහැ. ගියපාර බණිහි වෙලාවක බලන්නේ සූත්‍රේ පුරවන්න අල්ලගන්න ගියපාර අපි 19 ඇවිල් ඥානන්ද සාන්තිගේ ඒකෙදී සූත්‍රේ නම කියන මට මතක නැතුණා. ඒකේ කියනවා බුදුජාන විශ්වසේ කූටාගාරයක් තියෙනවා. හතර පැත්තෙන් කවුළු හතරක් තියෙනවා. මහණේ නැගෙනහිරින් ඉර පායනකොට ඉරලි වැටෙන කොයිද කියලා. ඒ කියනවා බටහිර පිටියට වැටෙනවා කියලා. හොඳයි. බටහිර පැත්තේ පිටියක් තිබුණ නැත්නම් ඉරලි කොයිද වැටෙන්නේ? පොළොවට වැටෙනවා. ඒ පොළොව එතන හාරලා දැම්මම මොකද වෙන්නේ? යට තියෙන වතුරට වැටෙනවා. වතුරක් නොතිබුණොත් මොකද වෙන්නේ? ඉරෙලියක් නැහැ. ඉරෙලිය තියෙන්නේ වැටෙන දේ මතනේ. උපස්තරේ මතනේ. උපස්තරේ පිටිය වුණොත් ඉරෙලිය පෙන්වන්නේ පිටියේ. උපස්තරේ බිම වුණොත් බිම. වතුර වුණොත් මේ සේරමයින් කරුවොත් අපි කියන්නේ ඉරෙලිය නැහැ කියලා. ඉරෙලිය නැතිවමක් වෙන්නේ නැහැ නේ. ඉරෙලිය හැප්පෙන තැනක් තිබුණොත් විතර ඉරෙලිය පෙන නිසා අජට අවකාශයේ බලපම අන්ධකාරයි. නමුත් සම්පූර්ණ ආලෝකයක් තියෙන එක පරාවර්තනය කරන්න මොකුත් නැහැ. පරාවර්තනය කරපු ගමන් ඒක චන්ද්‍රිකාව බාටපත් වෙනවා. චන්ද්‍රිකාවේ එළියක් නැහැ. චන්ද්‍රිකාවේ දිනේ පෘථිවි මේ සූර්යාලෝකේ පරාවර්තන අපිට පේන්නේ ආකාශ වස්තුවක් තියෙනවා. ආකාශ වස්තු දිලිසෙනවායි කියලා. ඉර hina වෙනවා ඇති අනේ මෙහෙමත් අමනියෝ જાතියක් මේ මම ඉන්නකොට මුන්ට වෙන්නේ නැහැ. උනාට කුණක් ආවම පේනවා මුන් කුණට කියනවා දිලිසෙනවා කියලා මාව පේන්නේ නැහැ උටේ වෙලා. ඒ වගේ තමයි හොර ගෑණි තමන්ගේ හොර බිනියාගේ බබා නලවන සුවකී පුරුෂයා දාගෙනට හොර ගෑණි hina වෙනවලු. අර මිනිහ නලවන ලුකුලිතන අනේ මගේ රත්තරන් පුතේ ඉතින් උඹ තමයි මගේ බූදලේ ගෙනියන්න ඉන්නේ ඉතින් හොඳට හැදියන් කියලා ගෑණි කුස්සියටලා ඉඳලා ලිපට hina වෙනවලු. අනේ මේ මේ වගේ වගේ මෝහෙක් මෝඩෙක් වෙන මිනිහෙක්ගේ දරුවෙක්. මේ ගෑණිගේ තමයි. මේ ගෑණි ඒ මිනිහාගේ තමයි. ඒක වෙන මිනිහගේ දරුවෙක් මේ. ඒ නිසා අපි මේ ගන්න හැම වස්තුවකම ස්ථිරතාවයක් පනවන්න හදන්නේ මම ඒ ස්ථිර කරගන්න. බුදුන් කියන වස්තුව කල්ප ඔක්කොම තල් එකක් කරපන්. ඒක දිහා බලන්න හිටුවා. ඒක අබ්බ අල්ලගත්ත ඨිතියයි අඤ්‍ය තත්ත්වයක් පෙන්වනකොට උඹට ඔක් කරේ නැහැටි බලපන්. නිදිමතේ නැහැටි බලපන්. කම්මැලිකමේ නැහැටි බලපන්. මේ ඔක්කොම හොඳ ලකුණු. හැබැයි ඒවට ද්වේෂ කරනවා. මේ බලන්නේ නෝට ඉපා. නිදිමතයි. කම්මැලි වෙන අරමුණට හිත වහිනවා. ඉතින් බුදුහාමුදුරුවෝ හරි ප්‍රතිපදාවත් හරි. මොන් මේ මනුස්සයා චෝදනා කළේ ඉවරයක් නැහැ. මොකද එයා මේ තිතියක් නේ අල්ලන්න දන්නේ. කමටහනක් නේ. ආලම්බනයක් නේ. අරමුණක් නේ. ඉතින් මේ අරමුණේ අනිමිත්ත දකින්නේ අන්තිමට බුදුරජාණන්සේ මේ මේ ශුන්්‍යත චුල ශුන්්‍යත සූත්‍රය කතා කරලා කියනවා. අන්තිමට අනිමිත්ත බලන්නේ කියලා. මොකද ඒක ගියාට පස්සේ ඉතුරු වෙන වලිගෙත් ඉවරනාට පස්සේ පේන එක අනිමිත්ත ඉතින් අනිමිත්ත බලන්න අපේ ඉඳුරන් ලෑස්ති නැහැ. අපිට මෙහෙම කරතයි හොඳට මෙයාගේ ආලෝකලපයක් ඇහැට වැටෙන ඇත්ත එක වහගන්න එක පාට එතන අන්ධකාර වෙනවා අනිත් කෙලි වෙනවනේ. අපේ ආලෝකේ පැවැත්මේ. අන්ධකාරය ගිහිල්ලා හොඳට එළිය වැටෙන දේක් බලන්න එක එක ඇත්ත එක වහන්න එතන අන්ධකාර වෙනවා වටේට එළිය. ඒ වගේ ඇහි දෘෂ්ටි පැවැත්මක් තියෙන එක සම්පූර්ණ අනිත් පැත්ත පෙන්වන්නේ. නෙගටිව් එකක් ඉතුරු වෙනවා. ඒකෙන් තමයි ওই චිත්‍ර මේ මේ නෙගටිව් එක හදලා තියෙන්නේ. අන්නේක බුදුන්ස කියනවා මේ බලන එකේ අභාවය බලපන්. ඒ ලෝකයා කියන්නේ කාලකන්ණි. අවමංගල්‍යයක් විනාශයක් බලනවා කිය. ඉතින් ඒක තමයි මැටර් එක හොයලා හොයලා ලෝකයේ දැන් ඇන්ටිමැටර් එක හොයාගත්තානේ. ඇන්ටිමැටර් එක හොයාගත්ත පස්සේ නෝබෙල් ප්‍රයිස් ස්පීටර් නෝබෙල් ප්‍රයිස් ආද මැටර් එක හොයාගත්ත එකට හත පහක ගාණක් නැහැ දැන් ඇන්ටිමැටර් එකට ගෙවනවා. බුදුරජාණන්සේ ওই දෙක ගැනම කිව්ව අවුරුදු 2000යි ඉතිරිසලා කිසිම උපකරණයක් නැතුව. ඉතින් අපිට අනිමිත්ත එහෙම නැත්නම් මේ අපණිහිත නැත්නම් ශුන්්‍යත පැත්තට යනකොට අපිට මේ වක්කාර වෙන ගතිය. අපි ඒකට තියෙන නිදිමත කරන ගතිය, ඒකාකාරී ගතිය, පාළු ගතිය, වෙනද අනුරට හිත පයින් ගතිය ප්‍රඥා චෛසිකයට මාරු වෙච්ච ගමන් නිවන් දකිනවා. ද්වේෂ චෛසිකේ තියෙන තාක්කල් ගුරුවරු මාරු කරනවා, අපටහන් මාරු කරනවා, භාවනාව වත්තන්න මාරු කරනවා. ඉතින් අවුල. පඹගාලෙන් එළියට ආපු හිවලා වගේ ඉතින් හැමතැනම මකුල් දැල් ගෑයිලා පිහිපිහයි ඉන්නවා. නමුත් මේ එන ද්වේෂයට අරුණාද්‍යා බලනකොට එන කම්මැලිකම නීරසකම ද්වේෂයට ප්‍රඥාචෛසිකේන මාරු කරනවා නම් සම්නිකර ඒක ප්‍රමෝද ලක්ෂණයක් වෙනවා. ඒක සති සම්පජඤ්ඤයක් වෙනවා. ඒ නිසා සති සම්පජඤ්ඤේ පිටවන්න ගන්න මේ ඉස්සරහ තියෙන අරමුණ නෙවෙයි. ඒ අරමුණ තියා බල්ල බල්ල බල්ල බල්ල එක ගෙවෙන්නදලා ඒකේ අභාවය දැකලා එතකොට එන කම්මැලිකම ඒක විරාගය කියලා අරගන්න. ඒක රාගේ අනිත් පැත්ත කියලා ගන්න. මේ රාගේ අනිත් පැත්තට විරාගෝ සෙට්ටෝ ධම්මානම් කියලා. විරාගයට ප්‍රේම කරපු මනුස්සයාට කිසිම තැනක පශ්චාත්තාප වෙන්නේ නැහැ. මේ අල්ලගෙන හිටපු එක කියලා වෙලා යනවා හැඳියා වෙනවා විනාශ වෙනවා ඒක විනාශ වෙනවා කියනවා නෙවෙයි ඒක විනාශ වෙනවා මොකද යෝගේ බය වෙන්නේ තියෙන්නේ ඔක මේ මගේ දේ නිසා නිත්‍ය තියෙන්න ඕන කිව්වොත් නේ බය වෙන්නේ තියෙන්නේ බය වුණා නැත්නම් ඒක විනාශ වෙනවනේ. ඒ නිසා තිති අඤ්‍ය තත්වයේ අල්ලනවායි කියලා කියන්නේ ඒක මේ අපේ අපිට උගන්වන්නේ මුළු අධ්‍යාපනයේම ඩිකන්ඩිෂන් කරලා තියෙනවා. මේ තිති අල්ලන්න උගන්වලා තියෙනවා. තිතියේ තිතත්වයේ අල්ලන්න උගන්වලා තියෙනවා. ගුරුවරයෙක් නේ. නැගිනේ කෙරුවේ මොකක්ද අවුරුදු දුගානක් ඉස්කෝලේ ගිහිල්ලා පොඩි කාට මොකද්ද උගන්වන්නේ? ඉතින් වසහ ගන්නවනේ. මොකක්ද අවුරුදු කරන්නේ? හිතේ හෙව්වා හෙව්වා හෙව්වා හෙව්වා බලන්නේ කොහොමද ඔක්කොටමට පොඩි වුණ කී දහකට ලනුව දීලා තියෙන්නේ පස්සේ මට හිතුණා මේ අයියා උඹ නෑනේ උඹ නියං ගොවිතැන්පත් කළා උඹ ෂේප් එකේ හිටියා උඹට ප්‍රශ්නයක් නෑ තීති ආව වෙන්නේ නැහැ උට අඤ්ඤදත්ත ආව වෙන්නේ නැහැ අයියට ප්‍රශ්නකුත් නෑ මලයට තමයි ප්‍රශ්නේ මොකද මලයේ ඉගෙන ගත්ත වැඩි නෑ ඒක මට පස්සේ හිතුණා මේ තීති ෂඩතන දෙදෙනා මුගේ ගාගන්නේ දුම්බර ගොයියෙන් ආපු ගා ඌ කියලා දෙනවා දේශන කරු නැති කත් වෙන්නේ කියලා හිතුණා මට ගොයියා මොකද කියන්නේ ප්‍රශ්නේ තේිනවද අරමුණු වෙන කිසිම දෙයක් එක මොහොතක්වත් එක හැටියට තියෙන්නේ නැහැ කියන එක මේකට ඉගෙන මම හිතාගත්තා. ඒක කියදී අංග මල්ලියට මට කියලා දෙන්න. මල්ලියට කියලා කතා කරලා ඔබ අල්ලන්න හදන එලිච්ච ගියාර එල්ලේට මේක වගේ. දැන් වැටෙයි දැන් වැටෙයි කියන වැටෙන්නේ නැහැ. කොච්චර ගියත් වැටෙන්නේ නැහැ එල්ලි එල්ලි තියෙනවා. ජීන්සා මහරකගේ අඹෙත් ඒ වගේ. ඉවල පිටුපස්සෙන් යනලු දැන් වැටෙයි පොඩි නැට්ටේ නෙල්ලිය තියෙනවා. දැන් වැටේ දැන් ඒක හොඳට ලස්සනට ඔපෙටලා තියෙනවා. එහාට පැද්දෙනවා මෙහාට පැද්දෙනවා දැන් වැටෙන්නේ පිස්සු. ඒක ස්ථිරත් නැහැ. ඔය පැද්දි පැද්දි කකුල් දෙක වැඳ එහාට වැට වැරි ඔය තියෙනවා. එලිච්චිගේ බුරුල්ලත් ඒ වගේ. තියගෙන මේක තියා බලන්න ගියාම කියනවා මේ ස්ථිර එකක් පෙන්වන්න කියලා බලන්න. ඉතින් බලන්නේ කොහොම පෙන්වන්නද? බුදුහාමර ඕන කරලා තියෙන මේක අනිත්‍ය බව පෙන්වන්න. ඉතින් කට්ටිය කියනකොට ආනාපානෙ පේන්නේ නැහැ. මොකද ඒ කට්ටිය ආනාපානෙ නිට්ටය සුඛ සුභ කරලා බලන්නේ. බලනකොටම ආනාපානෙ තියෙන වෙනස් වෙන ගතියක්. පිම්බි මැකෙන තියෙන වෙනස් වෙන ගතියක්. වම දකුණ කියලා ඇවිදිනකොට තියෙන වෙනස් වෙන ගතිය. ඒ වෙනස් වෙන දැකීද බලන්න මේකේ තිති අල්ලන්න හදලා. ඉතින් කොහෙද? හරියට අර මේ මුතු බෙල්ලෝ කුරුණාට පස්සේ මුතු තියෙනවා. ඉතින් අර ගූ කන්ද අත ගන්නවා කවදා හරි මුතු ඇටයක් අහුවේ කියලා කවදාවත් හම්බ වෙන්නේ නැහැ. මුතු බෙල්ලෝ තම්බල හොදලා තියනවාද? නැහැ. අම්මුම අමු ගඳයි. ඒ ඒ මුතු බෙල්ලන්ගේ කලාතුරකේ මුත්තත් මුතු වැටයක් තියෙනවා කවුදෝ ලනුවක් දීලා. ඉතින් මේ මිනිස්සු ගිහිලා හොරෙන් අර මුතු වැට ගෙනියලා අර අර කුණු මාස හොදෝද වන්නවා දැන් හම් වේ දැන් හම් වේ දැන් හම් වෙන්නේ අර ඉස්සරම මිහිර පත්‍රයේ තිබුණා බූදා බබා කියලා දැන් තියෙනවද ඒක නැද්ද දැන්? ඒක ඇත්තටම ඒක ආවේ ඔය මේ ටින්ටන් සීරීස් එකෙන් ටෙන්ටන් සීරීස් එකෙන් ආපු එක. ඒකෙදි තියෙනවා මේ මාම හරි විරුද්ධයි පුංචමත් එක පුංචම සීනන්ද කියලා කියන්නේ. මාමගේ වැඩේම කට්ටකම තියෙනවා. ඉතින් මේ කට්ටිය ගිහිල්ලා පිදුරුවගයක් වේලනවා. මේ බූසා බබා නැන්දමට උදව් කරන්නේ. මාමා හිතා ගන්නවා උන් කවුරු ලොකු අසන්නක් කපලා මොකක් හරි කරන්න වෙන්නේ කියලා පුතාලා මේ අවුවේ දඟලන්න එපා. මොකද්ද කෙරෙන්න ඕන කියනවා. බාමේ මේ මුදු ඇටයක් හැදුනානේ. මේක ඇතුලේ නැති වුණා. අර මනුස්සය අර දෙන්න අහිං කරලා එහෙ පෙරලනවා මෙහෙ පෙරන වීටේකට සෝකේකට පිටු ටික වේලෙනවා. අරඹිල කාමර ඇතුළටලා ඉනවා මම ගෙන ඔක ඇතුළේ මුතු යටක් වටලා තියෙනවා මම පෙරලා ආවේ පට්ට ආවේ ඒ මාමගෙන් වැඩේ වෙනවා ඊයගේ අපිටත් මේ ලණුවක් දීලා තියෙන මේ අසුචියේ රත්තරන් තියෙනවා කියලා භව රෝගය සද්දනා රූපෙට මත් වී ඇයි දො ප්‍රේමකලී මෙයයිදු ප්‍රේම කලී කෝ තැපතා මේ සංසාරේ දුක කෙලවර වේ නිර්වාණේ ඇයි හොයන්නේ මණික හම්බුණාද හම්බෙච්ච එකෙක් දැකලා තියනවාද තව හොය පියව් තව හොය පියව් ඒ වීඩියෝ ක්ලිප් එකක් හදලා තියනවා ඒකට මොජින් බෙග්ගේ කෙල්ල කොල්ල ඩාන්ස් කරනවා බොනවා කනවා අන්තිමට හොඳට ටයිකෝඩ් දාගත්ත මහත්තයෙක් බෙල්ල වල දාගෙන මැරිලා හැන්දෑ ආකාශේ වැවක් අයින පෙන්නනවා මරු ටයිකෝඩ් ඔක්කොම දාගෙන බෙල්ල වල දාගෙන මැරිලා ඕකට තමයි නටන්නේ ওই නටනකම් අර අසුචි අත ගන්නවා ඉතින් දැන් රත්තරන් හම්බේ දැන් ඉතින් විවේකයක් නැහැ ඉඳගෙන අතක් උඩට තියාගෙන ඉන්නවත් මොකද දැන් ගිගා මොහොතේ හම්බුනේ මොකද කරන්නේ? ඒගේ නිත්‍ය දේ හොයනවා. බුදුන්සේ කියලා තිනවා නාලං ධම්මෝ නාලං සබ්බේ ධම්මා නාලං අබිනවේසය. මේ ලෝකේ මොනම ධර්මයක්වත් මම දකින්නේ බැස ගන්න තරම් වටින. ගෙවදින්න තරම් වටින ධර්මයක් මට මගේ සර්වඥාඥාගේ පේන්නේ නැහැ. ඒ නිසා ඔබ ඔක්කොම හොයන්න එපා. එකක් කරන බලපන්. ඕකේ ටිටියක් ගන්න හැදුවට ටිටියක් නැහැ. අන්‍ය තත්ත්වයක් තියෙන්නේ. අන්‍ය තත්ත්වේ report කරපන්. අපිට report කරන්න බෑ. අපේ හිත පුදුම බයයි. අපේ හිත පුදුම චකිතයක්. ඒක අවමංගල්‍යයක්. ඒක අභාග්‍ය සම්පන්න රචනයක්. හැබැයි ඒක තමයි වර්ල්ඩ් ක්ලාසික් කියන්නේ ඕන උකට. වර්ල්ඩ් ක්ලාසික් කියලා කියන්නේ මේ අපි හොයන දේ තුල යමක් නැහැ. අන්න ඒක දැනගෙන ඒක හොයන මිනිස්සයා අනුන්ගේ අනුන්ට ආදර්ශයක් පිණිස ඒ මාසේ ඒත් හොයන ගතියක් පෙන්නනවා. පෙන්න පුදුමස් කියන ආනපන ගන්නේ කියලා. වෙනසම කියනවා නාසිකාග්‍රේ බලන්නේ කියලා. බැලුවා පෙන්න දීපංග පුළුවන්. හරියට බලපෑකා කියන බලහින්නකොට නෝට ඒකක් නැති. ඒක නෙවෙයි ප්‍රශ්නේ. ඒක බලහිනකොට හිත නැති වෙනවා අපි. බලහින්න හිත නැති වෙනවා. ඒකෝර අපිට හීන් දාඩි දානවා. අපි බය වෙනවා, චකිත වෙනවා, වින අරමුණු වලට පයින්නවා, නින්දට වැරෙනවා. මේ සෙල්ලම් ටික කවුරුවක්වත් වාර්තා කරන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා මේ වැරදිලා අයිය. ඒක පෙරදිලා අයිය. මේක මගේ දුර්ලකමක් කියලා. එහෙනම් මගේ සත්‍ය කරලා කියලා ඉතින් ඒ මනුස්සයා කවදා හරි අර සත්‍ය ප්‍රකාශ කරනකම් අර ඒකේ තියෙන පැංගිරි ගති අයින් කරලා සත්‍ය ප්‍රකාශ කරපම ඒ ක්ලාසික් වෙනවා. ඒ ඒ ප්‍රකාශයේ ඒ මනුස්සයාගේ නියම පරිවර්තනයක් ඇති කරන ඒක ගල් ගලක කොටලා තියන්න වටන වචනයක් වෙනවා. එතෙන්ට එනකම් අපි හොයන මොනවදෝ හම්බ වෙයි කියලා. කැරට් එක පිටිවස් යන බූරුව වගේ වැඩියෙන් හොයන එක වැඩියෙන් මැට්ටා. වැඩියෙන් අමනයා. උදුට ඉඳගෙන කණ්ඩ වෙලාවක්වත් ආවක් නැහැ. හොයාගත්ත සල්ලි ටිකෙන් හම්බ සල්ලි දීලා බඩුවක් ගන්න පරිභෝග කරන්න වෙලාවක් නැහැ. හම්බ ගන්නවා හම්බ ගන්නවා හම්බ ගන්නවා. ඉතින් අන්තිම වලට සාස්තු ටික කාට හරි අප්‍රියදාය දෙකට තියලා මැරලා යනවා. එහෙම නැත්තම් ඉස්පිතාලේ බිලකට ගෙවන්න වෙනවා. අප්පා. ඉස්පිතාලෙන් එනකොට ලෙඩට හරි තනීපයි. පවුලේ කට්ටියට heart attack. බිල දකින්නකොට මේ සෙල්ලම තමයි තියෙන්නේ. ඔය ගෙදරට ඉඳලා තනකොලයක් හරි එමෙ තියෙන ගහක් කොලක් කාලා. ඔක්කේ බේරගෙන හිටපල්ලා පැත්තකට වෙලා ඒක හරිනේ. ඒක නිකන් හිතන්නේ මේ වැඩි ජීවිතයක් එහෙම නැත්තම් මේ වනචර ජීවිතයක් කියලා. මේක පරිශනය කරලා මේ තිතිය කියලා අපි මේ අල්ලන්න දෙන හැම දෙයකම බැස ගන්න දෙයක් නැහැ. නාලන් ධම්මෝ සබ්බේ ධම්මා නාලං අබිනිවේෂාය මේ ලෝකේ මොනව ධර්මයක්වත් නැහැ පළඳගෙන පදක්කමකට තියාගන්න තරම්. කරඬුවක දාලා තැම්පත් කරලා තියාගෙන දෙයක් මේකේ නැහැ. සියල්ලම වෙනස් වෙන සුළුයි. ඒ නිසා යංකින්ච විත්තං ඉදවා උරංවා සග්ගේසු ආයන් රතනම් පණිතං නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනම් පණීතං කියලා අඬ අඬා ඉන්නයි මේ දෙවිය ලෝකේ හෝ මේ ලෝකේ බුදුන් හා සම වස්තුවක් තව ඇත්තේ නැහැ. ඒ මොකද උන්වහන්සේ මේ කියන්න බැරි දෙයක් කියනවා. චින්සයික අඩු කරලා අඩු කරලා අඩු කරලා මම පොඩ්ඩක් කියවන්නම් මොකද හැම කෙනාටම අවශ්‍ය වෙලා තියෙන ප්‍රශ්නයක් මෙතන මේ තියෙන්නේ ඒ නිසා මම අර ගෙනියනවා මේ මේ සාමාන්‍ය ඵල සූත්‍රය නෙවෙයි මේ අතට හම්බෙච්ච නිසා අපි යනවා ශුන්‍ය මේ චූල ශුන්‍යත සූත්‍රය මේක සඳහන් වෙලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ චූල ශුන්‍යත සූත්‍රය ගැන ලියලා නැහැ දැන් මෙයා ගෙනියනවා කාම ලෝකෙන් රූප ලෝකෙට ගිහිල්ලා ආනාපානට දානවා ආනපනේ ගෙවම් කරනවා. ගෙවම් කරලා ආකාශයට දානවා. ආකාශයට දාලා කියනවා ඒ ආකාශය කියලා කියන්නේ මොකුත් නැත්තම් ඉනකොට වරින් වර අරමුණු පේනවා වරින් වර නැතු වෙනවා. ඉතින් මේ දෙකෙන් අරමුණු පේන தත්ත්වය ආපව රූප ලෝකයේ සංඥාවේකට රූප සංඥාගෙන මේ වෙද්දී රූප නැති එක තියෙන. ඉතින් මේ දෙකේ යෝගාවචරය ඉනකොට හැමදාම ප්‍රශ්න දැන් මොකද කරන්නේ කියලා. ඒක විඥානයේ විසින් මේකට යන්නද මේකට යන්නද දෙකම ඉන්නද අහපන්කෝ ගිහිල්ලා මොනවද දැනගනින්කෝ කියලා අර දෙක දෙකට බෙදලා ආණ්ඩුවක් හදන්නද ඉතින් බුදුරජාණන් කියනවා ආකාශයට ගියත් විඥානයේ පිටිපස්සෙන් ලොමට සාන්තියක් දෙන්නේ හොල්මන් කරනවා ඉතින් ඒක දෙකටම සම වෙනකන් හිටපන් රූප පෙනුනත් රූප සංඥා පෙනුනත් මායාවල් පෙන්වත් අරූප පෙන්වත් දෙකට සම වෙනකන් ලක්ෂ වාරයක් කරගෙන ඉනකොට අකින්චඤ්ඤාද රූප පෙන්වට ගණන් ගන්නෙත් නෑ නොපෙන්වට ගණන් ගන්නෙත් නෑ දෙකම දුක් කරදර හිත් පීඩා ගන්න නැතු වෙන්න ඉන්න පුරුදු වෙනවා. ඒක මේ භාවනාවක් නෙවෙයි. ඒක ගොඩාක් සම්මා ආජීවයට වැටෙන එකක්. වැටෙන දේවල් ගණන් ගන්න තියෙන්නේ. ඒකට යාට දේවල් තියෙනව නෙවෙයි තමත් ඇහෙන්නේ නෑ. ඇහැට පෙනෙන්නේ නෑ. කනකට ගන්නෑ. හිත පීඩා ගන්න. ඉතින් අනිකොත් ඉසాత බැඳගෙන අඬනවා, එහෙ දුවනවා, මෙහෙ දුවනවා. මේ මොනසට බීර එළියට වේනා ගන්න ගණන් ගන්න නෑ. ඒක මේ අහම්බෙන් වෙච්ච එකක් නෙවෙයි. ක්ලාන්ත වෙලා බීලා නෙවෙයි. එයා දැන් මේ ගණන් ගත්ත ගමන් අපි අලුතෙන් ආයෙ පෙට්‍රල් පුච්චන්න පටන් ගන්නවා. එහෙම ඉන්නකොට එයා පුරුදු වෙනවා සංඥා තිබුණත් ඇති නැත්තත් නැති කියන ආනේව සංඥා නාසඤ්ඤා ඇතනේ. ඉතින් කෙනෙක් ඇවිල්ලා බොහොම දුක් ගැනවිලක් කියන මෙයාගේ පැත්තෙන් බලනවා මේක දුක් ගැනවිලක් නෙවෙයි ඔයිට වැඩි කරදර. මට තියෙන මේ මනුස්සයා මේක බරට අරගෙන. හරි ඔකට අපි මෙහෙම කරමු. ඉතින් මනුස්සයා බලාපොරොත්තු වෙන ගෙඩින්ම අයින් කළා දායි කියන්නේ. ඔයත් ගියා මෙහෙම කරනවා වත් මේ කරන මාත්මේ කරන මෙන්න මෙහෙම කරමු කියලා මේ මනුස්සයා දීලා මේ මනුස්සයා පැත්තකට දානවා. මොකද කවදා ඉවර කරන්න බෑ. උගේ උත්සාහය මනුස්සයා තව ප්‍රශ්නකට යනවා. ඒ නිසා ප්‍රශ්න ඇත්තෙත් නැති නැත්නම් සංඥා ඇත්තෙත් නැති නැත්තත් තමයි බුදුහාම වෙන්නේ ඉස්සලා තිබෙන්නේ. නැත්නම් ඉලේසි තනක් නෙවෙයි. නමුත් මම කතාව කෙටියෙන් මෙතෙන්ද ගේනවා. ඒක ගේන්නේ මේවා පුණිතවරන් ආනන්ද බිකෝ අමනති කරිත්වා ආකින් සංඥායතන කිසිවක් නැති දෙයක් හිත දාන්නේ නැහැ. අමනසිකරිත්වා නේව සංඥානා සංඥායතන. ඊට පස්සේ ඔන්න ටිකක් පේනවා ආය නොපෙනී යනවා. ඒ කියන්නේ සම්පූර්ණ විවේක තැන ඉඳලා නැගිටට පස්සේ අර මේ සද්දයක් ඇහෙනවා. ඒ මේ වේදනාවක් එනවා. තිබුණාට ඒවා එකක්වත් දරා ගන්න බැරි තත්යක් නැහැ. දැන් දන්නවා මට දැන් සංඥා ඇත්තේ නැත් තත්වක ඉන්නේ කියලා දන්නවා. අනිමිත්තං චේතෝ විමුද්ධින් පරිසමනසිකරිත්වා ඒකත්තා. පුණිතපරං ආනන්ද මේ කියන තවද ආනන්ද මහණි ආකින්චඤ්ඤායතන සංඥා මෙනෙහි නොකොට මොනවාක්වත් නැති දෙයක් ගන්නෑ මගේ ජයග්‍රහණයක් කියලා. ඒකත් අරමුණු කරන්න යන්නේ නැහැ. ඒක භවනා කරුවොත් එනවා. ඒක හැටි. නේව සංඥානා සංඥාගෙන වරින් වර පොල්ලොඳ වගේ කැලි පේනවා. ආයි ඒක නැති වෙනවා. වේදනාව වශයෙන් පේනවා. ශබ්ද වශයෙන් පේනවා. ඉතුළු වශයෙන් පේනවා. ගණන් ගන්නෙත් නැතුව ඉන්නකොට අනිමිත්ත චේතෝ සමාධින් නිසා ඒකත්වෙ මෙනේ කරා. මම මේ එකක්වත් නිමිති නොකර සිටීමේ චේතෝ සමාධියට. ඇස් ඇත්තේ අන්ධෙක් වෙනවා. කන් ඇත්තේ බීරෙක් වෙනවා. තිබුණාට හිත කරදර නොකර සිටීමේ චේතෝ සමාධිය කියලා කියන්නේ ගාලල්ල. මගේ වැඩේ මොනවා වුණා ගාලල්ල. මේ කවුරු හරි මැරුණායි කිව්වද මම කරන්නේ ඉතින් ඇත්තටම බලපන් මැරිලාද කියලා ඒක විතරක් කියපන් ඒ නැති සන්තෝෂයි ඌට සන්තෝෂයි අඩුයි. ගෙදර මිසු නැටුවට. දැන් කාටද හොන්දටම ෂුවර් පිළිකාවක් වෙලා අඩු ගන්න දැන් රිලක් තියනවා කියලා දන්නවනේ මේක කලේකවත් දන්නේ නැතුව හිටියානේ. එක්ක සනීපුණා එක්ක මැරුණා ඉවරයි. අඩු ගන්න ඒ විදිහට ඉවරයි කියලා මේ නිමිටි ගන්නකෝ අපි ඊගාව ප්‍රශ්න ඊගාට එන දෙයට හිත විවුර්ත කරගෙන හිටියොත් ඉතින් අනිමිත්ත චේතෝ සමාධි කියලා මේකට කියනවා මේ පුට්ටපාද සූත්‍රයේ අபிසඤ්ඤා නිරෝධ පටිසංකා සමාපජ්ජන කියලා ධික වචනයක් තියෙනවා සංඥා නිරෝධ කරන්නේ දැන දැන දැක දැක තිබුණට ගණන් නොගෙදී වේදනාවක් තියෙනවා කිඳිරි ගන්නෑ කිඳිරි ගෑවොත් නේ කවුරු හරි දන්නේ වේදනාව තියෙන ඉතින් ඔක සාමාන්‍ය වේදනාවක් තියෙනවා කියන දෙයක් නෑ. ඒක කියන්නේ මුවින් නොබැන ඉන්නවයි කියලා. මුවින් නොබැන ඉන්නවයි කියලා කියන්නේ ඒක මම කිව්වේ ඒක දවසක අර එංගලන්තේ ගිහිල්ලා ඒ හදිච්ච කෙල්ලෙක් ගිහම මුවින් නොබැන ඉන්නවා කියන්නේ මොකද්ද? කය හිතෙන් බනිනවා කියන එක. මුවින් නොබැන ඉන්නවා කියලා හිතෙන් බනිනවා. යටි ගන්න දෙක විතර මේ කාර්දරේ කරන හැබැයි කාටවත් ඇහෙන්න කියන්නේ නැහැ. ඒක නෙවෙයි අදහස් කරන්නේ ප්‍රකාශන කර සිටීම. ප්‍රකාශ කෙරුවට පස්සේ තමයි අපි අහුවෙන්නේ. හැමක් තිබුණාට වතුරට දාලා ගිල්ලේ නැත්තම් මට ගොඩ යන්න වෙන්නේ ගිල්ලොත්නේ ගොඩ යන්න වෙන්නේ. ඒක මාළුකාරයාගේ දෝෂ නෙවෙයි. උඹට ගිලින්නේ. ගිල්ලට පැස්ස ගිල්ලවත් එකම ගොඩ. කතා දෙකක් නැහැ මාළුවා ඉවරයි. ගිලින්න නැතුව ඉන්න එකයි තියෙන නිසා ඕ හැම කෙනෙක්ම මේ අපටේ ඉන්න කට්ටිය හැම දාගෙන ඉන්නේ. ඔබ කනවනම් කාවන් ටික ටික. එතකොට ඇතුලේ කට්ට තියෙන බව අහුවෙනවා. ගිඩිය පිටින් කන්නේ මොකද ළඟ ඉන්න මාළුවා කයි කියලා. ගහපු ගමන් ඒ ඉස්සර වෙච්ච එක අච්චස් වතුරෙන් උඩ ඊට පස්සේ දඟල දඟල මැරලා යනවා. ඒක නිසා තියෙන හරියක් තියෙන සංඥා හැම එකක්ම ඇමක්. එකක් අඩු කරන අඩු කරන අඩු කරන ඵලයන් ඒක නැති උනායි කියලා හෝ තව එකක් ආවයි කියලා හෝ නිමිති නොගෙන සිටින්න බෑ කාම ලෝකේ. ගුටි කන්න වෙනවා. අපි පොලිසිය ගිහිල්ලා වහනතකල කිව්වොත් තමයි පැයට 60 60කට වැඩි වේගෙන් ගියයි කියලා. මම නිමිත්තක් ගත්තේ නැහැ කිව්වට හරියන්නේ නැහැ නේ. එකෙක් කැල්ලුවට පස්සේ කිව්වලු මේ තවසේ 60යි සීම තවසේ පැයට ඇතුම 60 වැඩි කියලා දැන් සර් වෙන්න බෑනේ පැයක්වත් නැහැ කියලා තාම ගෙදරින් ඇවිල්ලා. ඔහිවට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැවනේ. නීතිය දන්නේ නැහැ කියලා කාම ලෝකව සෙල්ලම කරන්න බෑ නිමිති ගන්න නැතුව ඉන්නවා කියලා. රූප ලෝකෙත් බෑ. රූප ලෝකේ ගන්න ප්‍රමාණය බලන්න ධාන වලට අහුවෙලා ඉන්න පිරිසේ. කතා කරන්න එපා. අරූප ලෝකෙත් බෑ. ඊට පස්සේ කාම ලෝකේ රූප ලෝකේ රූප ලෝකේ මාරුවක් ගන්නවා. ඒකෙන් මේකට මේකෙන් මේකට පැනපැන ඉන්න වෙලාවේ ඔන්න යෝගාවචරයට අහු වෙන තැන මේකෙත් ස්ථාවර නැහැ. මේකෙත් ස්ථාවර නැහැ. ස්ථාවර නැතුව තියේදී සතිය පවතිනානේ. මේකෙන් මේකට පණිනවා. පැනපැන ඉන්නකොට තමයි අපිට හම්බෙන්නේ ඔතන ට්‍රික් එක. සතිය පවත්වන්න පුළුවන්. රූප වලින් වර පේනවා ආය නැති වෙනවා. ආය පේනවා. සමාහට සැකනම් කියනවා. මෙනෙහි කරන්න කියලා මෙනෙහි කරන්න ඕනේ නැහැ. වෙන රූපේ එකෙම නැති වෙලා යනවා. ආන්නේ කියනකොට අනිමිත්ත චේතෝ සමාධියක් පටිච්ච මනසිකරෝති. අනිමිත්ත චේතෝ සමාධිය කරනකොට තමන්ට සංඥාවක් එනවා. මැරිලා නැති බවට, නිින්ද ගිල නැති බවට, ක්ලාන්ත වෙලා නැති බවට. ඒකට කියනවා භවය කියලා. ඒක වෙන බුදුහාමුදුරුවෝ ඊට පස්සේ සඳහන් කරලා තියෙනවා. තස්ස අනිමිත්තේ චේතෝ සමාධිමේ චිත්ත පක්ඛන්දති පසීදති තන්තිත්‍ත්‍ති අදිමුච්ඡති අනේ අන්තම් මට දැන් තේරෙනවා තිබුණට දේවල් ගණන් නොගෙන සිටීමේ කලාව කියලා එයා ඒකට බැහැ ගන්නවා. ඒකේ අභි අධිමොච්චනය කරනවා කියලා කියන්නේ පෙර දැක්මක් දකින්න මට මේ ඉතරහට මේකට ඕන වෙලා කියන්න පුළුවන්. පසීදති ප්‍රසාදයක් ඇති කරගන්නවා. තන්තිට්ඨිය මේක තමයි මේක තමයි ඉන්න ඕනේ ඉක්ලිබ්‍රියම් එක නැත්තම් සමතුලිතතාවය කියලා අහුවෙනවා. සෝ ඒවම් පජානාති සෝ අසු දරතා අකින්චඤ්ඤායතන සංඥාම් පටිච්ච නේද සම්ති. යම් වෙලාවක අරමුණු තීනවත් නැතත් දෙක අතර මේකටයි නේව සංඥානා සංඥායතනෙ කියලා ආයතනයක් වශයෙන් මයි ළඟ අදහස තිබුණා දැන් ඒක නැහැ. ඒක නිමිති කරන්නේ නැහැ මම දැන්. තියතු නිවසන අත්ති චේවායන් දර්ධමත්ත එදම් මේව ඉව මේව කායම් පටිච්ච පටි කායම් පටිච්ච සලායතෙන් ජීවිත පච්චයාති. මානි ඒත් උඹට දර්ශයක් තියෙනවා කියනවා. ඒත් පොඩි පීරි ගෑවිල්ලක් තියෙනවා. ඒ මොකද්ද? යසු දර්ධ නිවසඤ්ඤාය පරිච්ඡ ඉම මේව කායම් පටිච්ච සලායතෙන් ජීවිත පච්චයාති. ඔන්න ඒක ලියන්නේ ඉවැලිත් මේ දරද මාත්‍රයක් ඇත. උඹ ඉන්න බෑ උඹ දන්නවා තාම. උඹ මැරෙලා නැතුව උඹ දන්නවා තාම. ක්ලාන්තලා නැතුව උඹ දන්නවා තාමත් ඒක පොඩි පීරි ගෑමනවා. කිමෙක් දෙයත් මේ කයම නිසා සදායතන ප්‍රතිසංයුක්ත වූ ජීවිතයට ප්‍රත්‍යව ප්‍රවෘත්ති ධර්ම මාත්‍රයක් ඇත්තේයි දනි මරණයට පස්සේ ඒකත් නැති වෙනවා. මහා පරිනිර්වාණයෙන් ඒකත් නැතුව ඉන්නකම් අඩුම අඩුම මට්ටමට බස්සලා තියෙනවා. මේක නැති කරන්න බෑ. මූఢ ධර්මවාදය මේක නැති කරන්න කතා කරනවා. සදාචාරවාදියා මේක නැති කරන්න කතා කරනවා. ඊට එන්නත් ඉස්සර වෙලා. ආපු කෙනා කියන්නේ මේක තමයි තියරිටිකල් මිනිමම් අඩුව යන්න පුළුවන් අඩුම ගන්න මේක දරාගෙන ඉමු. මේක දරන්න පුළුවන්. කියලා දෙන්න ඕනේ කාටවත් මේක දරාගෙන ඉන්නෝනේ මේ මනුස්සයා ඒ තියෙන පුංචි දරතේම අරමුණු කරගෙන ඒකේ ඉන්නා තාකල් මම අතීතේ නෙවෙයි. ඒකේ ඉන්නා තාකල් අනාගතේ නෙවෙයි. ඒකේ ඉන්නා තාකල් අල්ලපු gedara නෙවෙයි. වෙන කෙනෙක් ගැන නෙවෙයි. මම දැන් මෙතනනේ. මේක පුංචි නිකන් වාහනයක් මොනම යන්ත්‍රයක් වුණා දුවනකොට ඝර්ෂණය කියලා එකක් තියෙනවා 100 100ක් කවදාකවත් බෑනේ ඒකේ කාර්යක්ෂමතාවය ගන්න. ඒ ඝර්ෂණය දුවන සද්දයක් තියෙනවා. අර ඉස්සර වගේ බර කරත්තයක් ගල්වල පාර කරනගේ දඩබඩස් දඩබඩස් නැහැ. ආන්නේ හැම එකට හුම්කන් දීගෙන ඉන්නකොට Taman අඩු කරලා තියෙනවා ශක්ති දහණය අට්ටුම මට්ටම. ඒක අරමුණු කරගෙන ඉන්නවා. ඒක ඒක ඔය ඕනම ධර්ම සාකච්ඡාට කියලා බලන්න හැම කෙනාම මෙතෙන් මෙතෙන් ඇවිල්ලා තියෙනක ලොකු ජයග්‍රහණයක්. ඒ වගේම ලොකු පිනකින්. නමුත් එතනදී සැකයක් ඇති කරගන්න. එතකොට කියනවා මෙන්න මේ අදිමුච්ච කියන වචනයත් සැකයක් දෙක බුදුරජාණන්සේ පොඩ්ඩක් එතන කියනවා සැක තියෙන කෙනා මේක ද්වේෂයට හේතු කරන අදිමුච්ච කියන්නේ ඒ කියන්නේ අදිමුච්චති කියන වචනයට මිදිලා නැහැ හැබැයි මිදුණා වගේ සද්ධාවක් තියෙනවා. තාම මිදිලා නැහැ. යදන මේක තමයි මිදු මාර්ගය කියලා. ඒ අදි ඒ සද්ධා කුසල ඡන්ද අදිමොක්ඛ. අදිමොක්ඛ කියන්නේ යා රජ වෙලා නැහැ යුවරජ වගේ ඉන්නේ දැන්. එයා දන්නා මෙතන ඉන්න තාක්කල් අලුතෙන් කර්ම රැස් වෙන්නෙත් නැහැ. දර්ශේකුත් තියෙනවා. අඩුම ප්‍රමාණේ මේක කියලා බේරන්නත් බෑ. මේක දරන්න පුළුවන්. උක නැති වෙන්නේ මේ සලායත නැති වෙච්ච දවසේ කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ධර්ම සාකච්ඡාවේ මතු කරන්න බෑ මොකද එතෙන්ට ආපු කෙනාට විතරයි එයා තමයි ප්‍රශ්න නගන්නේ. එයාට නම් මේකේ අදහසක් තියෙනවා. ඒක පිළිගන්න ලෑස්ති නෑ. එයා හිතන්නේ මේකත් මේ අත්පනාවට මේක නැති කරන්න ඕනේ කියලා. ඒක ඒක වනස්සිතුවිල්ල. නැති කරන්න බෑ. යන්ත්‍රයක් හදන්න බෑ 100%ක් එෆිෂන්සි තියලා. ඒකේ යම් කිසි ප්‍රමාණයක් ගෙවීම මේ පිරිමැදීම් කියන්නේ දරතේ තියෙනවා. ඒ දරතේ දැන් තියෙන අඩුම. ඒ දරතේ කාම ලෝකයේ තියෙනකොට බුදුන්සේ කියනවා ශුන්‍ය නෑ. රූප ලෝකයට ආපුවම ටිකක් ශූන්‍යයි. අරූප ගන්න තවත් ශූන්‍යයි. අරූප ලෝකය නිමිති කරන්නේ නැතුව ඉන්නකොට යන්න පුළුවන් අඩුම මට්ටමට යනවා. ඒක බුදුරජාණන් කියනවා මින් එහාට මේක කියන්න පුළුවන් මිනිහෙක් ලෝකේ ආයේ නැහැ. මේක තමයි මේ ඊට පස්සේ බුදුරජාණන්සේ මෙහෙම කතා කරලා කියනවා ඊට පස්සේ සබ්බේතේ ඉමං යේව පාරිසුද්ධං පරමාණුතරං ශුඤ්‍යතං උපසම්පජ්ජ විහෙරಂತಿ තස්මාති ආනන්ද පරිසුද්ධං පරමානුත්තරං ශුන්‍යතං උපසබ්බච්ච විරදාමීති ආන්දේ යම්ම සමනකෝ බ්‍රාහ්මණයෙක් කෙනෙක් පරිසුද්ධ සම පරමානුත්තර මේ ශූන්‍යතාවට පැමිණ වේද ඒ හැම පරිසුද්ධ සුපරමානුත්තර මේ ශූන්‍යතාවටම පැමිණ වෙසිති මින් යාට යන්න බෑ ඉන්න බවට දරතේ තියෙනවා ඒක තියෙන එකම අතීත නෙවෙයි අනාගත නෙවෙයි අනු නෙවෙයි අතර මෙතන නෙවෙයි කියන එකට ගන්නවා මිස මේක නැති කරන්න හිතන්නේ මොකද මේක නිමිති කරනවා නිමිති කරන්නේ අනිමිත්ත මේ භාෂාව සම්පූර්ණ කන පිට හැරෙනවා. නිමිති කරන්නේ අනිමිත්ත. ඒකල නිමිති සමාපජ්‍යයක් නෙවෙයි මෙතන තියෙන්නේ. අනිමිත්ත සමාපජ්‍යයක්. නමුත් තිතිය කියලා කියන්නේ නිමිත්තක්. අඤ්‍ය තත්වය කියලා කියන්නේ තිතියට විකල්පයක් තියෙනවා. කියන්නේ මැටර් එකට ඇන්ටි මැටර් එකක් තියෙනවා. රූපෙට හේවණල්ලක් තියෙනවා වගේ. අපි අරමුණු ගන්න හේවණල්ල. ඉතින් අපි දන්නවා හේවණල්ල තියෙනවා රූපයක් තියෙනවා. නැත් අපි කොච්චර දක්ෂද කියනවනම් හේවණල්ලේ සමාපත්තිය කර ගන්නවා. ඒ නිසා මරණය අපිට ලুকু දෙයක් නෙවෙයි මරණය අපිට මේ මේ chapter close වෙන තැන. මේ කටේට ඉවර වෙන තැන. නැතුව මේ මරණය කියලා කියන්නේ මේ පවුලේ පවුල් වයිෆ් ගෙන් දික්කසාද වෙන එකවත් බැංකු account එක කාටවත් මාරු කරන එකවත් නෙවෙයි. මේ අවසාන ගිනි දැල්ලටත් ටටා කියලා ගිනි අගුර නිවිලා යන තැන. ඒ නිසා ඉස්කෝලයට අල්ලන්න බෑ. අයියා ගැන බලාපොරොත්තු තියන්න පුළුවන්. ඌ මොකද ඌ ගොයියනේ. ඉස්කෝලේ ආ පොඩි පොඩි උන්ට ලනු දීලා දීලා දීලා දීලා මින් දැන් මම අරපක් දැනගෙන දැන් ඒකේ ඒකේ මම හිතන්නේ මට අර අපි හිතන ක්‍රමයේ වෙනසක් වෙනවනේ කියන්නේ ඒ කියන්නේ දැන් කිතිය තියෙන තාක්කල් කිතිය ගෙවිල ගියාම තමයි දුක ඇති කිතිය තියෙන තාක්කල් කියන වචනයක් නෑ ඒක අසා මොකද අසා භාවිත වචනයක් එතකොට කිතිය කියන්නේ දැන් ආනපන ගෙවිල ගියාම දුකක් ඇති වෙන්නේ නමුත් ඔතෙන් වෙන්න ඕනේ ආනපන ගෙවියාම දුකක් වෙන්නේ නැහැ ලොකු ළඟාවීමක්. ඒ ප්‍රතිපදාව ළඟාවේ හැමෝටම හම්බෙන්නේ නැහැ. ඒක රැකගන්න සමත්තක් තියෙනවනේ. නෑ නෑ ඒක වෙනම කතාවක්. ඒක ඒක දුකක් වෙනව නම් ඒක දුකක් වෙනව නම් මේ අපි මේ රූප ලෝකෙට තියෙන ආසාව නිසා. ආනාපානෙ දැනෙන්නේ ඒක මම කියන්නේ ඒක තමයි. භෞතික වචනේ වල තමයි. කියන ආනාපානයේ ගෙවිල ගියාම ඒක ගැන අපිට අකමැත්තක් ඇති වෙනවා. හැමෝටම නෑ. ඒක නිසා ඒ ප්‍රකාශය වැරදි. ඔතෙන් කියන්නේ සම්මාහ නෑ. සමහරුන්ට ඒකට ආසාව වෙලා ඒක ආපහු නොලැබීමට කනගාටුවක් ඇති. මට ඊයේ ගිවිලි අද ගියේ නෑ. රිට්‍රීට් ආපු පළවෙනි දවසේ ආන පර්ණ යෝගාචර ප්‍රශ්න තමයි ඉස්සර තිබුණ සංස මෙහෙම එකක් අද ආවිල භාවනා කරා කරා තාම ගිවිලි ගියේ නෑ. මේ කොහෙද මේ හිතන්නේ මේ මේ ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් එකක් නෙමෙයි බෙහෙතෙන් හටගත්ත ලෙඩක් නෙමෙයි තියෙන්නේ. භාවනා බානේ අහුවෙලා ආනපන හොඳට තියෙනවා. ගිවිල ගියේ නෑ කියලා ප්‍රශ්නයක් ඇති කරගන්නවා. එතකොට ඒ ආනපන ගෙවියාම හැම වෙලාවෙම දුකකුත් නෙවෙයි සපකුත් නෙවෙයි. ඒ නිසා ආයෙසරක් කියන්න බෑ. කරකොල අතාරද හයිස්කෝලේ ආව. ඒක ගලපා ගන්න බැරිද තියෙන chance මට කියන්න ඕන නෑ බයි කොහොම කරත් බෑ. ඉස්කෝලේ ඉස්කෝලේ මැට්ටා ඉස්කෝලේ ඉස්කෝලේ කිව්වොත් මැට්ටා. නෑ මම කියන්නේ ඒ සංඥා නැති තැනදී තමයි සංඥා නැති වීම ගැන දුක ඇති වෙන්නේ. ඒක නැතුණු ඒක ඒක සැපයක් කරගන්න જાතියක්. ඒ එහෙම එහෙම ජෙනරලයිස් කරන්න එපා. ඔක්කොට මේක දාන්න යන්න එපා. එතන මැදිස්ත වෙන්න. සමහරු ඒක ඉල්ලලා අඬනවා. සමහරු ඒක නෑ කියලා අඬනවා. සමහර මේ කතා කරන අඬ දෙමන තේරෙන්නේ නැතුව අඬන මේ මිනිස්සු පිස්සු කතා කරනවා මේ ඩොලර් එක ගණන් ගිහලා ඊයේ පෙරද මේක 140ට මේගොල්ලෝ මේ කතා කරනවා අරමුණ නැතිවීම ගැන කියලා මේ කතාව ආගෙන ඉන්නකොට කියනවා අනේ කතා කරපළකො මේ පාන් ගැන කතා කරනවා මේ ඩොලර් එක ගැන තමයි සුනාමි ගැන මේ මොනවද මේ කතා කරන්නේ ඉස්කෝලේ ඉන්නේ ඉස්කෝලේ ලෝකේ එළියට ගන්න ඕනේ ඇදලා එළියට දාන්න ඕනේ ගොළු බෙල්ල කට්ටෙන් එළියට ඇදලා දැම්මා වගේ වැල් ගැඩවිල්ල කාන්තාරට ඇදලා දැම්මගේ දාලා බලන්න ඔබ ওই තාලෙන් හිතන්න එපා. හැම කෙනාම ඒකයි කියන්නේ අලුතෙන් භාවනාවට එන කට්ටිය කරන කතා අහන්න තුන් පැත්තටම කතා තියෙනවා. නිමිත්ත ගෙවුනට පස්සේ ආනපනේ අහුනේ නැහැ කියලාම චෝදනා කරන කට්ටිය ඉන්නවා මට ආනපන බෑ බුද්ධානුස්සතිය තියෙනවා. සමහරු ඊයේ ගෙවුන අද හම් ගෙවුනේ නැහැ කියලා ඉල්ලන කට්ටිය ඉන්නවා. කියන්නේ ඒක අපේක්ෂා කරන්න කියලා. මේක මේ හේතු ආපුවම ගෙවෙනවා හේතු ආපුවම නැති වෙනවා. ඒක පිළිගන්නේ නැති නිසා ආදුනිකයන් අතර නවකයා මේ ප්‍රවීණයා අලි වාතයක් ආධුනිකයාට. ඒ වගේම නව ප්‍රවීණයන් අතර ආධුනිකයා තාම දන ගන්න ඔටු පෙරාගෙන ඉන්නවා මේ මිනිස්සු මොකට එනවද මේවට ගිහිල්ලා වෙන තැනකට පොන්ඩිසෝරි පන්තිකට යන්න එපයි කියලා. ඔය දෙකොල්ල නැත්තම් කවදා සම්මිතික දැනුමක් එන්නේ. ඒකයි කියන්නේ මේ වගේ ආයතන කිනුට ආධුනිකයාට පොඩ්ඩක් උදව් කරන්න. මේ මිනිස්සේ සම්පූර්ණ කරකොලේ උට බඩගිනි තියෙන්නේ. පිපාසෙ තියෙන්නේ. උට පිපාසයට හටි ගැසලා දීලා අනේ මචිනා මේ අපි කරන්නේ කාලා බිල කැරම් ගහන එක නෙමෙයි වාඩි වෙන එක පුළුවන් නම් වාඩි වෙන්න පුළුවන් කියලා දවස් දෙකක් ඒක තැම්පත් කරලා ඉවල මෙන්න මෙහෙමයි ඔය වාඩිලා කරන්නේ අතන මෙතන කරන්න බෑ උඩ කන බාන පොඩ්ඩක් බලපන් කියලා ඌටේ කියලා දෙන එක බුදු කරනට වැඩිය හපක් ඊට පස්සේ ඌ කතා කරවන එක ඌ කතා කරන පිස්සුමයි කෙලින්නේ. මොන කරන්නද ඉතින් අපි ආවේ කැලේ ඉඳලානේ. එතකොට අර සීනියර් කෙනෙක් කියනවනේ චීචී අපිට බෑ අපිට බෑනේ ඔය ඉහළ ධර්ම විතරයි කියලා දෙකෙනි වෙලෙන්ම කපන්න ඕන උට. ඌට තේරෙන්නේ මානව දයාව. ඊටසේ ආදුනිකයා කියනවනම් මේ වැඩි හයට කතා කරන දේ නෙවෙයි අපිට තේරෙන ඉන කියන බම්බු ගහමු බැවිල පුරුදු යා. ඒක තමයි මේ ආයතනේ තියෙන්නේ. ඔන්න දෙගොල්ල අතර මේ ලොකු සාංශය ලියලා තියෙනවා ආගන්තුක සත්කාරයේ විශාල පිංසිදු වෙන වැඩක්. හැබැයි ಗುಣ නැති මිනිස්සුත් එක්ක සම්බන්ධ වෙන්න වුණොත් හානියක්. ආගන්තුකයන්ට වද්දැක්වීම ඔබගේ ಗುಣ දියුණුවට උපකාර වන්න ආසෙම සංවාසාරා නොවන්නන් සමග හැසිරීම ගුණපරිහානියට හේතු වෙන බව ඔබ බලාගන්න. ඒක නිසා ඔය පළවෙනි දෙවෙනි දවසේ කමඨාන් සුද්ධ කරනකොට අහන්න ගියා නම් ඔය රිට්‍රීට් එක කෝච්චි පාරක බස් එකක් ගෙනියන්න හදනවා. දඩ දඩස් දඩ දඩස් දඩ දඩස් ගාලා සිල්පරම් කොට පැනගෙන පැනගෙන පැනගෙන යනවා එකක් උස්සලා තියපුවම ආයෙ සිල්පර කොට යනවා. නැත්තම් කෝච්චියක් ගින්න ඉඳනවා තාරපාරේ. දවස් 3 විතර යනකොට එන එන ඒ සතුට ගිය පාරට ඉස්සරහට මම පන්නිතරාමිට ගියා. විවිධ જાතින් එනවා. මොනම විදිහකින් චාරයක් නෑ සුදු අඳින්නෙත් නෑ. ඉතින් එතන ඉන්නේ පුන්න කියන අහමුදුරෝ තුන්වෙනි දවසේ කට්ටියට කුඩයක් දිගාන හැටි කියලා දුන්නා. ඔක්කොටම නතර වෙන්න අර පොඩ්ඩක් කියලා දෙනවා. කුඩේ දිගා යනකොට මේක සතියෙන් යුත් දිගා දඩස් ගාලා ස්විච් එක මිරිකන්න එපා. කුඩෙත් කැඩෙනවා. සද්දත් වැඩි. නිසා දොඩේ දිගා යන්න බෑ. කියලා තුන් සැරයක් තේරුණා දෝගරන්සි භාෂාව මම කියන එක මේ කුඩේ මේ කුඩේ මෙලා මෙහෙන් දෙන්නේ. වැස්ස අවුව කුඩේ දිගානකොට බටන් එක ප්‍රෙස් කරලා හිමීට දිගාරින්නේ කරලා මුල මැදාග බලන්න. කුඩේ දිගාන එක මුල මැදාග බලන්න. ඉතින් මම පුණාමෝල කතා කරලා හෙව්වා දැන් ඔබ වහන්සේට මේක කියලා වෙහෙසක් නැද්ද කියලා. මේ වියට්නාම් ජාතිය. ඊට පස්සේ කිව්වා ධම්මජීව හඳු කියන කතාව ඇත්ත තමයි. ඒ වුණාට ඒ මිනිස්සු අල්ලන ඇල්ල දකින්නට දෙවෙනි දවසේ මට පුදුම සතුටක් එනවලු. කියලා දුන්නේ නැත්තම් මැට්ටෝනේ. ඒ මිනිස්සු දඩස් ගාලා මේ මිරිකණ්ඩ ආසයි ඒකට බක්කාලා කුඩේ දිග හැරෙනවා. ඉතින් ස්ක්‍රීන් එකෙන් ගලවලා යනවා. හිටපු ගාමේ අකුණු ගැහුවා වගේ සද්ද. උට තේරෙන්නේ නැහැ. මොකද අමනේ උනේ ගෙවල් වල ඉන්න උට ප්‍රශ්න නෙවෙයිනේ. අර හමුතු මේකේ මුල මැදාක බලන්නේ කිව්වා. දොරක් වහන්න එකෙකුට තේරෙනවද කියලා බලන්න. එක්කෙකුට මෙලෝ යකෙකුට දොරක් වහන්න තේරෙන්නේ මේ අරගෙන තමයි දඩං ගාලා දිනවා. ඔක ඇතුලේ ස්ප්‍රින්ග් එකක් තියෙන ස්ප්‍රින්ග් පොඩ හිර කරලා වැහුවා නම් කිසිම සද්දයක් එන්නේ නැහැ. දොර ලොක් එක අවුරුදු 100ක් පාවිච්චි කරලා තැහැ. මේකේ උළුවසත් එක්ක නෙන්නේ. එක්ක හැන්ඩල් එක අතට එනවා. ඉතින් ජපානර්ජියා මොකක් හැදුවත් හද දෙහැක මේ ඌරොත් එක්ක. මේ අලියොත් එක්ක. කරන්න බෑ. ඒ නිසා මේ භාවනා කරනවා කියලා කියන්නේ හැම ශිල්පෙම හැම ව්‍යාකරණෙම කියලා දෙන්න ඕනේ උඹෙන් නිකුත් වෙන සද්ද වලට අහුම්කන් දීපන්. එතකොට අනුන්ගේ සද්ද වලට චෝදනා කරන්න ඔබ නැතු. උඹ කොච්චර සානාසිය සද්ද කරනවද දවසකට. ඒක සද්ද අඩු වෙන්න කරත ඇවිනේ. මේ පැදුරක් අකුලන්න දෙන්න බලන්න කාට හරි පුළුවන් ද බලන්න පැදුරක් අකුලන්න. බස බස බස බස ගන්නවා. අතු ගන්නකොට පහළ මළුවේ ඉන්න කට්ටියගේ ඔළුවේ වැලි ටික. බස් බස් බස් ගැව්වා. අනිගන්නේ පල්ලිය මළුවේ තියෙන වැලි ටියුබ් එකක් දෙකක්. එක්කෙකුට තේරෙන්නේ අනිත් දවසේ අනිත් පැත්තට රතු ගන්න ඕනේ කියලා. ඒක කිව්වට පස්සේ කියනවා මේ ස්වාමීන් වහන්සේ එනවා අපිට අයින වායන උගන්නන්න. මේ මේකවත් කරගන්න වෙලාවක් නැතුව ඉන්නේ. අලුත් ඉදලක් ගෙන දෙන ස්වාමීන් වහන්සේ ඔයිට වැඩි ලේසි මම අතු කාලේ පේනගෙන බස බස බස බස ගෑවා. ඉතින් යනකොට මට එනවා අනේ මේ මනසට මේක කියලා දුන්නා හොඳයි කියලා. මොකද වැලියට කුරට ගන්න කියන අමාරු අපිනේ දන්නේ. ඔය සීමාට වැලිගෙන දාපු දවසේ මේ ජයසිකර මහත්තයා ලියන අපි මේක ටික දවසක් අතු ගාලා පෙන්ලා දෙමුද මේ කට්ටියට. මේ වැලි කැටයක් ගේන තියෙන අමාරුව. අතු ගන්නකේ හරි කරදරයි තමයි. බුදුහාමර කියන අතු ගන්නට ආනිසංස පහක් තියෙනවා. දෙයියෝ පහදිනවා. බලන මිනිහගේ හිත පහදිනවා. උඹගේ ආහාර දිරවනවා. උඹේ මූණ ලස්සන වෙනවා. අතු ගාපන් අතු ගන්නවා කියන්නේ මේ ඉඳලා කරන බරබර ගන්න එක නෙවෙයි. ඒ හැම කලාවකම හැම ඕනම ශිල්පයක්. එන්න මේ නිස්සද්ද වැඩේ කරනකොට හම්බ වෙන මේ ගතිය බුදුන් දෙ මිසක කාටවත් තේරෙන්නේ නිසා මේ පැවිදි වෙනවා කියලා කියන්නේ භාවනා කරනවා කියන්නේ නිවන් දකින්න කතාව ඇත්ත. මොකද ඒකට මේ මනස සම්පූර්ණ කල්චර් එක හැදිලා එන්න ඕන. හැදෙන්න කියලා දෙන්නත් හොඳ නෑ මුලින් මුලින්. ඉඳලා ටික ටිකට ඉන්නකොට පොඩි පොඩි වෙන් කියලා දෙන්න ඕන. හැබැයි ඔය ලොකු ටිප්ස් එනවා. උංග දෙනකොට එහෙම ඒ නිහතමානීකමක් නැහැ. ඒගොල්ලෝ ඉතින් අපි ශිල්පේ දන්නවා. මට කරන්න ඕන වැඩි කියන්නේ උභාසයන් පැත්තකට මම කළා තියන්නේ කියලා. එනකොට රීලා. ගාගෙන අනාගෙන ඉතින් මම කරන්නේ ඇත්තටම දීලා වarනවා. දීලා වැත්තකල ගිහලා වarනවා. අනේ මං කරගත්තා නම් හරිම ලේසියි මට. නමුත් කවදා හරි එකේ හැදෙන්න eBay මේක. හැදෙන්න එපා ඉතින් කියන හොඳයි කරලා බෑ බලනින්නත් බෑ බලන්න බෑ කියලා ඒ තරම්ම ඒ අල්ලන ඇල්ලිල්ලෙන් පේනවා ඒ වස්තු වැඩි කරන්න තියෙන ආසාවෙන්ද කරන්නේ නැත්තේ කියලා. ඉතින් හැම කෙනෙක්ම ඉගෙන ගන්න අපතර දෙන්නේ. ඉතින් භාවනා කරනවා කියවට පස්සේ ඔය සුමානේ දවස් 10 භාවනාවකින් මොන මගුලක්වත් වෙන්නේ ඒක නිකන් පොඩි ටේස්ට් එකක් කරන් දෙනවා මරණ පුත පාරක් තියෙනවා. හැබැයි ඕක නිකන් මේ මකර තොරණ විතරයි දාව ඉදිකටු පාන මේ අහස් ගව්ව තව ගොඩක් උඩ. මේක ඵලයන්. ඉතින් සමහරු කියනවා මේකෙන් කිසි වෙනසක් උනේ නැහැ. වෙන්නේ නැහැ. වෙන්නේ නැති වෙන්නේ මේක හදලා තියෙන්නේ. ඒ කොහොම හරි අපේ වේලාව නම් ඉවරයි. වෙලාව කියන්නේ වැඩිපුරක් ඉඳලා තියෙනවා. ඒක නිසා අපි එහෙමනම් මෙතනින් අපි සාකච්ඡා නිමාවතට අහං කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියමනම් අපි සියලුම දෙනා සර්ප සාකච්ඡාමේ කුසලයේ